නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස්ස අධිගමාය නිපානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ ඉද බික්කවේ බික්කෝ කායේ කායානුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති ආස්ථාපි සම්පචානෝ සතිමා විනේය ලෝකේ අභිච්ඡා දෝමනස්සා අපි ශාන්තිනායක ලෞතර බුදුරජාණන් වහන්සේ කුරු රට කල්මාශධම්ම නියම් ගමේ ඒ ගම්වාසී වෙනුවෙන් දේශනා කර වදාළ මහා සතිපට්ඨාන සූත්‍රය ඉසුරු කරගෙන ධර්ම දේශනාව සිද්ධ කරනවා. අද 2021 වර්ෂයේ පළවෙනි පොහොය දුරුතු පොහොය වසරක් ගෙවිලා වසරක් උදා වුණා නුවණින් බුද්ධියෙන් කල්පනා කරලා බැලුවොත් අපි ජීවිතෙච්ච කාලයෙන් වසරක් ඉවරයි ලඟුනේ මරණයට ඒ වසර තුල අපි යම් දෙයක් රැස් කරගත්තා නම් සිත කුසල පක්ෂයට හරවලා ඒ කුසලයේ සිත හසුරවලා යම් දෙයක් සිද්ධ කරගත්තා නම් ඒක මේ වර්ෂය තවත් අර්ථවත් කරගන්න පුළුවන්. ඒක තමයි මනුෂ්‍ය ජීවිතයක් තුළ ලබා ගන්න වටිනාම දේ. හැකි තාක් දුරට කුසල් දහම් පින් දහම් සිද්ධ කර ගැනීම. ඒ තුළින් ලෞතර බුදුරජාණන් වහන්සේ සියලු ලෝක සත්‍යා කෙරේ මහත් වූ කරුණාවෙන් අනුකම්පාවෙන් දේශනා කර වදාළ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අපට එකවර නැති වුණත් ක්‍රමක්‍රමයෙන් හරි අවබෝධ වෙයි. හැබැයි ඒක සඳහා මහන්සි ගන්නට ඕනේ. ඒ සඳහා වෙර වඩන්න ඕනේ. ඒ සඳහා උත්සාහවන්ත වෙන්න ඕනේ. ඒ සඳහා ගන්න උත්සාහය, ඒ මහන්සිය, ඒ උනන්දුව සමවා යාමයි. හොඳ සීයෙන් යුක්තව ධර්මය ශ්‍රවණය කරන්නට ඕනේ. තර කරුණු දෙකක් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. සම්මා සති, සීය කියන්නේ සම්මා සති. අර ගන්න උනන්දුව, වෑයම, උත්සාහය සමවා යාමයි. ඒ අනුව ධර්මය දකිනවා මනසින් ඒ සම්මාදිට්ඨියයි. මේ අංග තුන සම්පූර්ණ වුණොත් මුලින්ම සම්පූර්ණ වෙන්න ඕනෙත් ඔය අංග තුන. මුලටම ගන්න ඕනෙත් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ අංග තුනයි. සම්මා සතියයි, සම්මා වායාමයයි, සමාධියයි. අනිත් කරුණු පහ සම්පූර්ණ වෙයි. එහෙනම් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුක්තයි. ඒ මහා කරුණාවෙන් යුක්ත තථාගතයන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් පුරාවිට මේ සංසාරයට බැස්සේ සියලු ලෝක සත්‍යාම සසරින් එගොඩ කරනවා කියන සිතවිල්ල චේතනාව පෙරදරි කරගෙන. නමුත් එහෙම වුණේ නැහැ. ඇයි? නානත් කාය නානත් සංඥා උග්ගටිතාඤ්ඤෝ විපටිතාඤ්ඤෝ ඤෙය්‍ය පදපරම උග්ගටිතාඤ්ඤෝ ඒක දහම් පදයක් ප්‍රමාණවත් වෙනවා ධර්මය අවබෝධ කරගන්න. එහෙම අවබෝධ කළා. ඕලිත උපතිස්සල සාරිපුත්ත මොග්ගල්ලාන. ඒක දහම් පදයේ අවශ්‍ය වනේ. යම් තැනක හේතුවක් තියෙනවා හේතුවක් හැදෙනවද ඵලයක් හටගන්න කියනකොටම ධර්මය අවබෝධ වෙලා ඉවරයි ඔය ඇති කිව්වා කවුද එහෙම දේශනා කරන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ හරි මෙච්චර කල් අපි හෙව්වේ ඒක තමයි එහෙනම් ඒක දහම් පදයකින් ධර්මය අවබෝධ කළා හැබැයි විසිපතනේ මිගදායේ ධම්මචක්ක පවත්තන සූත්‍රයම දේශනා කරා දිගහැරියා. ඒ පළමු ධර්ම දේශනාවෙන් ධර්මය අවබෝධ කළේ එකනයි. කොණ්ඩඤ්ඤ තාපස්‍ය අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වෙනවා. ධර්මය අවබෝධ කළා. චුල්ලසෝතාපන්නයි. ඊට පස්සේ දේශනා කරපු සූත්‍ර, එදිගාරපු සූත්‍ර, සූත්‍ර දේශනා තුලින් ඒ වගේම යම් දින කීපයක් දිනයක් දෙකක් තුනක් සතියක් මාසයක් මාස කීපයක් වසර කීපයක් ධර්මයේ පිළිබඳව ගවේෂණය කරලා පරීක්ෂා කරලා විභාග කරලා අධිගමයන්ටපත් වුණා මාර්ගඵල ලැබුවා ප්‍රබ්බරිත්ඤ්ඤෝ විපරිත්ඤ්ඤෝ ඤය. මේ තව කොටසක් ඉතුරු වුණා. පද පරම. වැටහුණේ නෑ. එයි. සංසාරේ පුරුදු කරගෙන ඇවිල්ලා නෑ. සතර පුරුද්දක් නෑ. භවයෙන් භවයට ඒ ඥාන ශක්තිය ප්‍රඥාව දියුණු කරගෙන ආවේ නෑ. ඒ ආවේ නැති අය තමයි අපි. එහෙම නැත්නම් අපි එදා නොහිටින්නේ. එහෙම නැත්නම් මේ මට්ටමට අපේ මානසිකත්වය සකස් වෙලා තිබෙන්නේ නැහැ. ඒ නිසා අදත් අපි මේ සසරය විඳිනවා. අතීත භවයෙන් වර්තමාන භවයට ආවා. හැබැයි දැන්වත් අපි මේ ධහම පුරුදු කළොත් තමන්ගේ තම තමන්ගේ ජීවිත වලින් අද පුරුදු කරන දේ හෙට ප්‍රයෝජනවත් වෙනවා. අදයි හෙටයි පුරුදු කරන දේ ලබන සතියට ප්‍රයෝජන වෙනවා. සතියක් පුරා පුරුදු කරන ධර්මය ඊළඟ මාසයට ශක්තිය අරගෙන යනවා. ඒ අනුව ක්‍රමක්‍රමයෙන් මානසිකත්වයේ වැඩි ධර්මානුකූලව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මානි මේ සතර සතිපට්ඨානය යම් කෙනෙක් අවම දින හතක්. උපරිම වශයෙන් වසර හතක්. නිවැරදිව මේ සතර සතිපට්ඨානයේ යෙදුනොත් මම අප වෙනවා. මම කැප වෙනවා. එයාට කරුණු දෙකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ තමයි අනාගාමී මාර්ගය හා අරහත් ඵලය. අපිට බලන්න පොඩ්ඩක් එහෙනම් අපි සතියක්වත් මේක තාම පුරුදු කරලා නැද්ද? අපි උනන්දු වෙලා නැහැ. වෙර වැඩුවේ නැහැ. මහන්සි ගත්තේ නැහැ. ඇයි ඒකට හේතුව තමයි පංචකාම සම්පත්තියම නිෂ්ඨා නිෂ්ඨාව කියලා තේරුම් ගන්න හිටි. පස්කම් සැපම තමයි නිවන කියලා හිතුවා. සසර ප්‍රවෘත්තියම තමයි සැප කියලා හිතුවා. රූපස්කන්ධේ යථාර්ථය දැක්කිනේ. සත්‍ය අවබෝධුන්නේ. වේදනාස්කන්ධේ යථාර්ථය සත්‍ය අවබෝධුන්නේ. සංඥාස්කන්ධේ යථාර්ථය සත්‍ය අවබෝධුන්නේ. සංස්කාරස්කන්ධේ යථාර්ථය පරම සත්‍ය අවබෝධුන්නේ. විඥානයේ යථාර්ථය පරම සත්‍ය අවබෝධුන්නේ. ඒ අවබෝධ නොවන නිසා අපි අද සසරේ ඒ ධර්මතා පහක් කෙරේ නිවැරදි අවබෝධයක් ලැබුවන. නැත්නම් ලබා ගන්නවන. ඒ ලබන්නට මහන්සි ගන්නවන. මේ භවයේ ගැටලුවක් නැහැ. මේ භවය ප්‍රමාණවත්. එහෙනම් දින හතක් ප්‍රමාණවත්. එයි සතාගතයන් වහන්සේ අප වෙලා තියෙනවා. අවම දින හතක්. උපරිම වසර හතක්. මේ කාලය තුල නිවැරදිව මේ පිළිවෙතේ යෙදුනොත් ඒක අනාගාමී මාර්ගය හෝ අරහත් ඵලය. අපි ආවේ නැනේ තාම එතන. ඇයි ඒ? කාගේද වරද? බුදුරජාණන් වහන්සේගේ නෙමෙයි වරද. ධර්මයේ නෙමෙයි වරද. වරද තියෙන්නේ අපි ළඟ. ඇයි? අර ප්‍රවෘත්තියම සැපයි කියලා ගත්තා. විඳීම වින්දනයම හොඳයි කියලා ගත්තා. ඒෙන් ලබන ආස්වාදයේ සතුටම විමුක්තිය කියලා ගත්තා. ඉල්ලන්න පුරුදු වුණා. යාඥා කරන්න පුරුදු වුණා. ඒකම තමයි වැරදුනේ. නෑ. මේ ධර්මතාවය අනුගමනය කළ යුතු ධර්මතාවයක්. තම තමන්ගේ ජීවිතවලට එකතු කරගත යුතු ධර්මතාවයක්. එහෙනම් මේ ධර්මය මෙතෙන් සිට දිගාරිනවා. හොඳින් අහන්න. ඒකායනෝ අයම්බික්ක වේ මග්ගෝ. මහණෙනි, එකම මගයි. වෙන මාර්ගයක් නැහැ. ඒකායනෝ අයම්බික්ක වේ මග්ගෝ. සත්තානං විසුද්ධිය. සත්තානං කිවෙස්සිත. විසුද්ධ කියන්නේ වඩාත්ම පිරිසිදුයි. පාරිශුද්ධ භාවයට පත් වෙනවා. නිර්මලයි. සත්තානම් විසුද්ධිය. ශෝක පරිද්දවාණං සමතික්කමාය. ශෝකය. ශෝක පරිද්දවාණං සමතික්කමාය. පරිදේව කියන්නේ හැලීම. සමතික්කමාය සමණයටපත් කරන. ශෝක පරිද්දවාණං සමතික්කමාය. දුක්ඛ දෝමනස්සානං අත්ංගමය. දුක් දුම්නස් කායික දුක් මානසික දුම්නස් අතුරුදහන් කරනවා. දුක්ඛ දෝමනස්සානං අත්ංගමය. ඥායස්ස අධිගමය. ඥායස්ස කිව්වේ ඥානය, ප්‍රඥාව, බුද්ධිය. පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධයි. ඥායස්ස අධිගමය. නිබ්බානස්ස සච්චිකිරියාය. නිර්වාණය, නිවන, විමුක්තිය සියල්ලෙන් මිදුණු බව, සියල්ලෙන් නිදහස් වෙච්ච බව, සියල්ලෙන් සිත අයින් කරගත් බව, නිබ්බානස්ස සච්චි කිරියා. ඒ කරුණ සඳහා යදිදං චත්තාරෝ කොමන සතරක් සතිපට්ඨාන සිහිය පිටවංච කතමේ චත්තාරෝ කොමන සතරක්ද ඉද බික්කවේ බික්කෝ මහණෙනි දරුවෙන් කායේ කාය අනුපස්සී විහෙරති. කයේ කය අනුව බලමින් වාසය කරන්නේ. අධ්‍යාත්මික කය, බාහිර කය. ඉස්ලාම ගන්න අධ්‍යාත්මික කය. කායේ කාය අනුපස්සී විහෙරති. වේදනාසු වේදනානුපස්සී විහෙරති. විඳින වේදනාවන් වින්දනයන් විඳින් මෙනෙහි කරමින් සිහි කරමින් නිවැරදි සිහිය පවත්තමින් වේදනාසු වේදනානුපස්සී විහෙරති. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. සිත හැසිරෙන ආකාරය දිහා අවධානයෙන් ඉච්ච, කල්පනාවෙන් ඉච්ච. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. ධම්මේ ධම්මානුපස්සී විහෙරති. මේ ලෝකයේ මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන ධර්මතාවයන් කෙරෙහි සතාගත ධම කියන්නේ විශ්ව ක්‍රියාත්මක වන ධර්මතාවය අපට පෙන්වලා දෙන්නේ. අධ්‍යාත්මික බාහිර වශයෙන්. ආටාපි සම්පචානෝ ආටාපි කියන්නේ කෙලස් දවනවා, කෙලස් තවනවා, කෙලස් පුච්චනවා. ආටාපි සම්පජාන සතිමා. ඉන්දසියෙන්. විනය ලෝකේ මේ අධ්‍යාත්මික ලෝකය ඇතුළත අභ්‍යන්තරේ තමන්ගේම කයි අභ්‍යන්ත අභිජ්ජා දෝමනස්සං. අධික ලෝභය, දේශය. දැන් මෙතනදී කාරණයක් තියෙන මෝහයක් ගැන කතා කරන්නේ. අපි දන්නා අකුසල හට ගන්න නම් ධර්මතා තුනක් තියෙනවා. මූලික ධර්මතා තුනක් ලෝභයයි, දේශයයි, මෝහයයි. ඒ මෝහය ගැන මෙතන කියන්නේ. අභිජ්ජා දෝමනස්ස. දෙකයි කියන්නේ. විෂම ලෝභය හා දෝමනස්ස දේශය තරහ ක්‍රෝධ වෛර සහ මුලින් අවසන් නම් යමෙකුට එයාට මෝහයක් නැහැ. තේරෙනවද? එහෙනම් මෝහයක් කියලා අමුතෙන් එකක් අයින් කරන්න නැහැ. අයින් කරන්න තියෙන්නේ ආසාවයි තරහයි. අවිජ්ජා දෝමනස්ස එච්චරයි කියන්නේ. දැන් මේ කරුණ මෙතෙන් ඉඳලා දිගහරිනවා. ආය කායනුපස්සී විහෙරති. මේ ලෝකයේ සියලුම බුදුවරයන් වහන්සේලා මේක ආරම්භ කළේ ආනාපාන සතිය. ආ සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සතියෙන් තමයි පටන් ගන්නේ. ආනාපාන සති කියන්නේ කමඨහනක්. මේ කමඨහන කියන්නේ මොකක්ද? කර්මස්ථාන. කර්ම කියන්නේ මොනවද? බලවත් සිතුවිලි වලට. කර්ම කියන. ස්ථාන කියන්නේ තැනක්. සිතුවිලි බලවත් වෙන්න තැනක් දෙනවා අපි. ඒකට කියනවා කර්මස්ථාන. කමඨහන්. දැන් සිතුවිලි බලවත් වෙලා තියෙන්නේ අපේ කොහෙද? බලවත් වෙලා තියෙන්නේ ලෝකේ පුරා. සිත. නෑ. ඒ දුවන සිත අපි කියන එක තැනක. කොහෙද? හුස්ම ඇතුල් වෙනකොට ඇතුල් වෙන බව සිහියෙන් දැනගන්නේ. හුස්ම පිට වෙනකොට හුස්ම පිට වෙන බව සිහියෙන් දැනගන්න. වේගයෙන් හුස්ම ගන්නවා නම් වේගයෙන් හුස්ම ගන්න බව දැනගන්න දැකගන්න. වේගයෙන් හුස්ම පිට කරනවා නම් වේගයෙන් හුස්ම පිට කරන බව දැනගන්න දැකගන්න. කෙටියෙන් හුස්ම ගන්නවා නම් කෙටියෙන් හුස්ම ගන්න බව දැනගන්න දැකගන්න. කෙටියෙන් හුස්ම පිට කරනවා නම් කෙටියෙන් හුස්ම කෙටි හුස්මක් පිට වෙන්නේ කියලා දැනගන්න දැකගන්න. දැකගන්න කියන්නේ ලෝකේ දර්ශන දෙකයි තියෙන්නේ. එකක් ඇහෙන් දකින්න, එකක් මනසින් දකින්න. දැන් ආස්වාස ප්‍රාස්වාස ඇහැට පේනවද? නැහැ. එහෙනම් ඒක දකින්නේ කොහෙන්ද? මනසින්. වෙන දර්ශනයක් ලෝකේ නැහැ. එහෙනම් ඇහෙන් දකින්න බැරිදී අපි දකින්න ඕනේ මනසින්. එහෙනම් කෙටි හුස්ම ගන්නව නම් කෙටි හුස්ම ගන්න කියලා දැනගන්න දැකගන්න. මනසින් දැක ගන්න පුළුවන්. කෙටියෙන් හුස්ම පිට කරනවා නම් කෙටියෙන් හුස්ම පිට කරන බව දැනගන්න දැකගන්න. මේ විදිහට ඉන්න. ඒ අපේ සිත තියෙන්නේ බාහිර අරමුණු වල. විවිධ අරමුණු වල එල්ලෙනවා. සිතේ හැටි, සිතේ ස්වභාවය සිතේ පිළිවෙත තමයි අරමුණෙන් අරමුණට පණිනේ යන්නේ ඇවිදිනේ. ඒ ස්වභාවයෙන් මේ ගැඹුරු ධර්මය විග්‍රහ කරන්න බෑ. පරීක්ෂා කරන්න බෑ. බෙදලා බලන්න බෑ. අවබෝධ වෙන්නේ ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඉස්සෙල්ලා මේක මේ සිත සමතයකටපත් කරගන්නේ. ඒ වික්ෂිප්ත වෙන සිත, විසිරෙන සිත, ඇවිදින සිත, අරමුණෙන් අරමුණට පණින සිත නවත්තන්න ටිකක් පුරුදු කරන්න. ඒ අභ්‍යාසයක් තමයි ආනාපාන සති කියන්නේ. කමඨහන 40ක් තියෙනවා. සෑම කෙනෙකුටම ආනාපාන සතියෙම සතියෙන්ම පටන් ගන්න කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා නෑ. සියලු බුදුවරයන් වහන්සේලා පටන් ගත්තේ ආනාපාන සතියේ. ඒ නිසා අපේ ලෝතර බුදුරජාණන් වහන්සේ පටන් ගත්තේ ආනාපාන සතිය. ඒක එක කමඨහනක් විතරයි. ඒ කියන්නේ වික්ෂිප්ත වෙන සිත, විසිරෙන සිත එක අරමුණක වැඩි වෙලාවක් රඳවලා තබා ගැනීමේ හැකියාවක් ඕනේ අපිට. එයි අපිට විග්‍රහ කරන්න, බෙදන්න, පරීක්ෂා කරන්න තියෙන්නේ ගැඹුරු ධර්මයක්. ස්කන්ධ, ධාතු, ආයතන චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය, කර්මය හා පුනර්භවය, නාම රූප, ద్వාර, අරමුණු විඥාන, ස්පර්ශ, වේදනා, සංඥා, සංචේතන මේ ගැඹුරුයි. මේ ගැඹුරු ධර්මයන් විභාග කරන්ඩ ලැස්ති වෙනකොට අර පුරුදු නැති සිත, වික්ෂිප්ත වෙච්ච සිත ඒව පස්සේ යනවා. ඒක නවත්තලා පුරුදු කරගන්න ඕනේ ටිකක්. එතකොට අපිට පහසුයි මේ ධර්මය අවබෝධ කරගන්න, තේරුම් කරගන්න. විභාග කරලා බලන්න, පරීක්ෂා කරලා බලන්න. ඒකටයි මේ සිත ටිකක් එක්තෙන් කරගන්න කියලා කියන්නේ. හැබැයි සංසාරේ හොඳට පුරුදු කරගෙන ඇවිල්ලා ඉන්න අයට කියන්නේ මම මුලින් කිව්වේ උග්ගටිතඤ්ඤ විපරිතඤ්ඤ නෙය ඒගොල්ලන්ට ගැටලුවක් නෑ. දැන් ওই සියලු පිරිසත් මේ බණහන සියලු පිරිසත් රටවාසී ලෝකවාසී සියලු ධර්මය ශ්‍රවණය කරන පිරිසත් මේ ධර්මය ශ්‍රවණය කරන්න වාඩි උනේ සංසාර පුරුද්දක් නිසා. නැත්තම් වාඩි වෙන්නේ. එන්නේ සංසාර පුරුද්ද. එහෙනම් වැටෙන්න ඕනේ. තේරෙන්න ඕනේ. අවබෝධ වෙන්න ඕනේ. එහෙනම් ඥානාපන සතිය හොඳට පුරුදු කරනවා. හොඳට මෙනෙහි කරනවා. හොඳට සිහි කරනවා. අතීතය අනාගතය අතහරින්නේ. එයි සිත යන්නේ එක්ක අතීතයට යනවා එක්ක අනාගතයට යනවා. එහෙම නැත්නම් තව ධර්මතා පහක් තියෙනවා මෙන්න මේ පහට යනවා. සමාධිය කියලා කියන්නේ පංච නීවරණ ධර්මයන්ගෙන් තොර වූ තැන සමාධියයි. පංච නීවරණ ධර්මයන්ගෙන් තොර. අපි දන්නවා නිවන වහන ධර්මතා පහක් තියෙනවා. පංච නීවරණ පංච කිව්ව පහට. නී කිව්වේ නිවනට. ආවරණය වහනවා. ඒන් ධර්මතා පහක් තියෙනවා. මෙන්න මේ ධර්මතා මේ පංච නීවරණ ධර්මතා පහ යම් වෙලාවක් සිතෙන් බැහැරව පවත්වන්න පුළුවන් නම් ඒ සිත සමාධි. ඒ සිත සමාධි. සිත තැන්පත්. සිත විසිරෙන්නේ නැහැ. ඒ අරමුණේ වැඩි වෙලාවක් රඳවන්න පුළුවන්. අතීතය අනාගතය අතහරින්න. අතීතය අනාගතය අතහැරියාම වර්තමානය. ඒතර වර්තමානයේ අපි සිතට ඉන්න තැනක් දුන්නා. කොහෙද? ආස්වාස ප්‍රාස්වාස. දැන් යාට යන්න බෑ. හැබැයි මේ ආස්වාස ප්‍රාස්වාස දෙකේ නිවැරදිව පවත්වන්න එක ධර්මතාවයක් ඕනේ. එයා නැතුව මේක කරන්න බෑ. එයා තමයි උදව් කරන්නේ. කවුද? සතිය. සතිය කිව්වේ සිහිය. සිහියෙන් යුක්තවයි හුස්ම ගන්න. බාහිරට ගියොත් දැන ගන්නවා දැක ගන්නවා. මෙන්න ගියා. අතීතයට ගියා නම් දැනගත්තා දැකගත්තා. ඔව් මෙන්න ගියා අතීතය. ඒ සිහි කළා දෙන්නේ සතියෙන්. ගිය බව. සතිය දුර්වල නම්, ඒ කියන්නේ සිහිය දුර්වල නම් එයා වටයක් ඇවිදලා ඉන්නේ. තරවුමක් ඇවිදලා ඉන්නේ. Taman දන්නේ. ටික වෙලාවක් ගියාට පස්සේ Tamanට මතක් වෙයි අනේ මං මේ ආනාපාන සතියේ හිතේ මේ කොහෙද ගියේ? ඒක තමයි සිටි හැටි. එහෙනම් ඒ ආස්වාස ප්‍රාස්වාස තුළ චිත්ත ඒකාග්‍රතාවයට පත් කරන ධර්මතාවය තමයි සතිය. තව ධර්මතාවයක් තියෙනවා. එයක් තෝනේ. එයා නැතුවත් යන්න බෑ. යෝනිසෝ මනසිකාරය. හට ගන්න තැනම අල්ල ගන්න ඕනේ. යෝනිස්සෝ. يعني කියන්නේ උපදින තැන, හට ගන්න තැනම අල්ල ගන්න ඕනේ. ඒතර සතියෙන් කරන්නේ සිහි කළ දෙන එක විතරයි. යට ඊට වඩා දෙයක් කරන්න බෑ. යෝනිස්සෝ මනසිකාරයෙන් කියනවා වැරදි. ඔන්න සිත ගිය තැන වැරදි. ගන්න දැන් හිටපු තැනට. ඒක කළ දෙන යෝනිස්සෝ මනසිකාරය. මන නුවණ සති සම්පජාඤ්ඤය. එයාට තමයි අරන් දෙන්නේ. සතියෙන් කරන්නේ සිහි කරනවා ගියා කියලා. කාමච්ඡන්දයට ගියා නම් අන්න ගියා කියලා සිහි කරලා දෙනවා. ව්‍යාපාදයට ගියා නම් අන්න ගියා කියලා සිහි කරලා දෙනවා. යෝනිසෝ මනසිකාරයෙන් කරන්නේ එයා වයින් කළා හිටපු තැනට අරන් දෙනවා. ගිය බව දැනුම් දෙන්නේ සතියෙන්. සතියට අපහු ගන්න බෑ. යෝනිසෝ මනසිකාරය මනා නුවණ. එයා අරන් දෙනවා හිටපු තැනට. අතීතය අනාගතය අතහැරිය වර්තමානයේ ආස්වාස ප්‍රාස්වාස හුස්ම ඉහළ පහළ යන ඒ ස්වභාවය වේගයෙන් හුස්ම ගන්නවා නම් වේගයෙන් හුස්ම ගන්න බව වේගයෙන් හුස්ම පිට වෙනවා නම් වේගයෙන් හුස්ම පිට වෙන බව කෙටියෙන් හුස්ම ගන්නවා නම් කෙටියෙන් හුස්ම ගන්න බව කෙටියෙන් හුස්ම පිට කරනවා නම් කෙටියෙන් හුස්ම පිට වෙන බව හරි වශයෙන් හොඳ 100න් ඉන්නවා ටික වෙලාවක් යනකොට එයා ඉන්නවා එයි පණින්න හදනකොට ආයෙ අරන් දානවා. අපි ඕක පුරුදු කරලා නැති නිසා තමයි යම් කෙනෙක් කියනවා නේ මගේ සිත මං කොච්චර භාවනාවට වාඩි වුණත් මගේ සිත සමාධිය ඉන්නේ. සමාධිය නැති අර පස් දෙනෙක් ඉන්නවා එළියේ ඉඳගෙන බලාගෙන. ඇතුළට පණින්න. හොරු පස් දෙනෙක්. කවුද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කොක්කොච්ච, විචිකිච්ඡා. කමඨහනේ තිබ්බ ගමන් ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස දෙකේ සිත තිබ්බ ගමන් ඒ පස් දෙනාම එළියේ. එක්කෙනෙකුටවත් මේක ඇතුළේ රැඳෙන්න බෑ. ඇයි ඒ? බැරි. එකවරක එක සිතක හටගන්න එක සිතුවිල්ලයි. සිතේ සිතුවිලි දෙකක් එකවර හටගන්නේ ලෝකෙ කිසිම කෙනෙක්ගේ. එක සිතයි. එක සිතුවිල්ලයි හටගන්නේ. එහෙනම් අපි සිතුවිල්ල එහෙම නැත්නම් සිත අපි නවත්තලා තියනවා හුස්ම ගැනීම හා පිටවීම පිළිබඳව ස්වභාවය. එතකොට අර පංච නීවරණ ධර්මය කොහෙද ඉන්නේ එළියේ. සිත යනවා නම් යන්න තියෙන්නේ එයින් එකකට. ඇයි ඒ යන්නේ? යන්නේ ඒවා බලවත් කරගෙන ඉන්නවනේ. අරමුණු වශයෙන් ඒවා බලවත් කරගෙන ඉන්නවා මනසේ. කාමච්ඡන්ද කැමැති දේ කාමයේ කියන්නේ කැමැතිදි මොනවද? වස්තුකාම, ක්ලේශකාම. කැමැති දේවල් වර්ග දෙකක් තියෙනවා. වස්තුකාම. රැස් කරගත්ත ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මිල මුදල් රන් රිදි මුතු මැණික් ලං කරගත්ත අඹදරුව ඥාති මිත්‍ර ආදී කැමැතිද නැද්ද? සිත ඒම් බලවත් වෙලා නැද්ද? බලවත් වෙලා තියෙනවා. සිත ඒවා ග්‍රහණය කරගෙන ඉන්නේ. ඒ ග්‍රහණය කරගෙන ඉන්න තැනට සිත පනිනවා. අන්න පනිනකොටම සිත පෙන්නලා දෙන්න අර සතිය නැමැති ධර්මතාවය බලවත් වෙලා නැත්තම් ගෙවල් දොරවල් පිළිබඳව හොඳට හොයලා ඉඩ කඩම් පිළිබඳවත් හොයට හොඳට හොයලා ඒ පිළිබඳව කල්පනා කරලා හෙට ගිහිල්ලත් මොනවද ඔය කරන්නේ කියලා ඉන්නවා හැබැයි කය මෙතන වම් අත උඩ දකුණු අත තියාගෙන ඇස් දෙකක් පියාගෙන ඉන්නවා. හරි පැනලා තාපයෙන් එළියට. කවුද? ශරීරය මෙතන. ශරීරය මෙතන තිබ්බට එයාට පයින්න පුළුවන් තාපයෙන් එහා පැත්තට. බැරිද? ගේදොර වහලා ආවේ. තාප්පත් බැඳලා CCTV තියෙනවා. කැමරා සයිකල්ලක් තියෙනවා. සිකියුරිටි කෙනෙක් තියෙනවා. හැබැයි දැන් පයින්ද බැයිද ඇතුළට? පුළුවන් නේ. තේරෙනවද එතකොට මේ සිත කරන මහා අපිට කරන මොකද්ද මේ කරන්නේ කියලා. එහෙනම් මේ යනකොටම පෙන්වලා දෙන්නේ කවුද? සතිය. යෝනිසෝ මනසිකාරයෙන් කියන ගන්ධ. දැන් ඔයා ඉන්නේ මේ අරමුණක ඉන්නේ. මේ ආනාපාන සතියේ ඉන්නේ. අනගතා. එහෙනම් මේ සතිය හා යෝනිසෝ මනසිකාරය කියන ධර්මතාවය ඕනම දෙනේ. ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේ දේශනා කරන සතිපට්ඨාන. සති කිව්වේ සිය ප ဋ ාණ කියව පිහිටවනවාට. පිහිටවන්නේ. එතකොට එයා කියන්නේ මේ. ඇයි? ගිය ගම අරන්දාන. ආයිපනි ආයිගන්. ආයිපනි ආයිගන්. ආයිපනි ආයිගන්. ඊට පස්සේ නොගිහින්ම ඉන්නවා. ඇයි? යන්නේ අර ගන්නවනේ අපා. එතකොට නවතිනවා ඒ කමඨහන. තේරෙනවා කියන ඒවා පැහැදිලි. එතකොට නවතිනවා. හැබැයි මේ සමාධිය සියුම්. ප්‍රාණාපාන සතිය තුලින් ඒ ලබාගත් සමාධි. ඒතර තමන්ගේ අධ්‍යාත්මික කය විතරක් නෙමෙයි. බාහිර කයත් බලන්න. එයාටත් ඒ ස්වභාවයද තියෙන්නේ. එයාත් වේගයෙන් හුස්ම ගන්නවා, වේගයෙන් හුස්ම පිට කරනවා. කෙටියෙන් හුස්ම ගන්නවා, කෙටියෙන් හුස්ම පිට කරනවා. එයාටත් තියෙන ඒ විදිහම බාහිර කය බලන්න. කිසිම දෙයක් අල්ලගන්න යන්න එපා. උපාදානෙන් තොරව. උපාදානය කියන්නේ දැඩිව ග්‍රහණය කරගන්න, අල්ලගන්න. ඒ ග්‍රහණය තොරව, උපාදානෙන් තොරව සිහිය පවත්වන්න. කාම උපාදාන, භව උපාදාන, ditthi උපාදාන, අන්තවාද උපාදාන. ඒ උපාදානයන් සියල්ල බැහැර වෙනවා. කමඨහනේ සිත තියෙනකොටම. එහෙනම් ඒ උපාදානයන්ගෙන් තොරව පවත්තන ටික වෙලාවක් යනකොට එයා ඉන්නවා. කීකරු වෙනවා. ඒ අරමුණේ රඳවන්න පුළුවන්. හැබැයි ඒ සමාධිය සියුම්. හැබැයි ආයෙත් පණි. තරහක් આવත් ආයෙත් පණි. අලසකමක්, කම්මැලිකමක්, නිදිමත ගතියක් આવත් දන්නේම නැහැ. සමාධියක් නැහැ. ආනාපාන සතියක් නැහැ, සමාධියක් නැහැ, මුකුත්ම නැහැ නිදි. සමහර අය ඉන්නේ. එහෙනම් තීන මිද්දේට පයින්නකොට දැනගන්න ඕනේ. තේරෙනවද? උද්දච්චය කියන්නේ ශනේ වික්ෂිප්ත වෙනවා. බලවත් අරමුණු අපේ මේ මොළේ ශෛලාතර තැන්පත් වෙලා තියෙන. බලවත් අරමුණු ජීවිතේ තුල වෙච්ච සිදුවීම්. ඒ ඉන්නේ එකට යනවා ශනේ උද්දච්ච. කුක්කුච්ච රපසුත වෙනවා. විචිකිච්ඡා කියන්නේ සැකය. අවිශ්වාසය. මෙන්න මේ ධර්මතා පහෙන් එකකට තමයි යන්නේ. ගියාම අපව ගන්න. කියන්නේ. ඒතර ටික වෙලාවක් ඒ විදිහට තියාගෙන ඉන්නකොට සිත එක්තැන් සමාධිය. හැබැයි සමාධිය සියුම්. ඒතර බලවත් නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ওই සමාධිය තව ටිකක් බලවත් කරගන්න. බලවත්. ඒ කොහොමද? නැගිටිනකොට නැගිටින බව විතරක් දැනගන්න, දැක ගන්න. මම දැන් හිටපු තැනින් නැගිටිනවා. කමඨාන වෙනස් කරන්න. මොකද ආනාපාන සතිය හිතගෙන හෝ සක්මණෙන් කරන්න බෑ. අනිත් කමඨානකට මාරු කරන්න පුළුවන්. මෛත්‍රී භාවනා, බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, දේවතානුස්සති, ත්‍යාගානුස්සති, කායගත සති, ආදි වශයෙන් මරණානුස්මෘති. එන ඕන එකක් ගන්න පුළුවන්. තම කැමති එකක් ගන්න පුළුවන්. ඒන්නේ එකට මාරු කරලා හැබැයි නැගිටිනකොට නැගිටින බව විතරක් දැනගන්න. මම නැගිටිනවා. බාහිරට යන්න දෙන්නේ සිත. අර නීවරණ වලට යන්න දෙන්නේ. අතීතයට යන්න දෙන්නේ. අනාගතයට යන්න දෙන්නේ. කරන ක්‍රියාව තුළ විතරයි සිය. නැකිටිනකොට නැකිටින බව හොඳට දැනගන්න, දැකගන්න ඕනි. ඇවිදිනවා නම් ඇවිදින බව දැනගන්න, දැකගන්න. මම දැන් ඇවිදිනවා. ඇවිදීම කියන්නේ මේ සතර මහා ධාතුන්ගේ චලනය. පුද්ගලයෙක් ඇවිදින්නේ, කෙනෙක් ඇවිදින්නේ, සත්‍යෙක් නෑ. ඒකට මේ සතර මහා ධාතුන්ගේ චලනයක් තියෙන. ඇවිදිනවා නම් ඇවිදින බව දැනගන්න දැක ගන්න. වැතිරෙනවා නම් වැතිරෙන බව දැනගන්න දැක ගන්න. හොඳට සීයෙන් යුක්තව ඉන්න යමක් උපාදාන කරගන්න එපා. අධ්‍යාත්මික කය හා බාහිර කයත් ඒ විදිහම නෙමෙයිද කියලා බලන්න. දැන් Taman සතරීරියව පවත්තන ආකාරයටම නෙමෙයිද අනික් කෙනා සතරීරියව පවත්තන්නේ? ඒ ආකාරයම තමයි. එයත් හිට ගන්නවා, එයත් ඇවිදිනවා, එයත් වාඩි වෙනවා, එයත් වැතිරෙනවා. එහෙනම් මේ අධ්‍යාත්මික කය, බාහිර කය දෙක පිළිබඳවත් බලන්න. හරි. දැන් මේ විදිහට සතර ඉරියව්ව හොඳට මෙනෙහි කරනකොට අර බාහිරට යන්න දෙන්නේ නැතුව අතීතය අතහැරලා අනාගතය අතහැරලා නීවරණ වලින් ආරක්ෂා කරගෙන එනකොට අර සියුම් සමාධිය ආනාපාන සතිය තුළින් ඇති කරගත්ත සියුම් සමාධිය තව ටිකක් බලවත් වෙනවා. එයි දැන් අපි පුරුදු කරන්නේ එක තැනක ඉන්න. අර දුවන සිත, ඇවිදින සිත, වික්ෂිප්ත වෙන සිත එක තැනක යන්නයි මේ පුරුදු කරන්නේ. මේක අභ්‍යාසය. ඒ කියන්නේ සමත භාවනාව. දැන් ඒ ආනාපාන සතියෙන් ගත්ත සියුම් සමාධිය දැන් තව ටිකක් බලවත්. ඒකට කියන්නේ ඉරියාපත පබ්බ කියලා. ඒකට කියනවා සති සම්පජන්‍ය කියලා. ඒ මොකක්ද? ඒ තමයි තමයි යම් කාලයක් වෙන් කරගන්නවා. මුලින් ඕනනම් විනාඩි 10ක් වුණා කමන්නේ. මිනිත්තු 15ක් හරි කමන්නේ. වෙන් කරගන්න කාලය. ඒ කාලය තුළ සියලුම ක්‍රියාවන් බාහිරට යන්න දෙන්නේ නැතුව. ඒකට තමන්ගේ එදිනදා ජීවිතේ වැඩ කටයුතු ටික කරන්නත් පුළුවන් කිසි ගැටලුවක් නැහැ. නිවස පිරිසිදු කරනවා නම් ඒ පිරිසිදු කරන්න පුළුවන්. හැබැයි ඒ ක්‍රියාව තුළ විතරයි සිට. දැන් බලන්න වෙනදටත් එහෙමද තියෙන්නේ කියලා? නෑ. අතු ගන්න වෙන වෙන දේවල් කල්පනා කරගන්න. මුළුතැන්ගෙන කුස්සියට යන්නේ වෙන වෙන දේවල් කල්පනා කරගෙන. භාජන අතර ගන්න වෙන වෙන දේවල් කල්පනා කරගෙන. නැද්ද? නෑ. මේ සමාධිය දියුණු කරගන්න නම් බලවත් කරගන්න නම් ඒ කරන සියලුම ක්‍රියා කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ. එදිනෙදා ප්‍රායෝගික ජීවිතයේදී මේ සියලු ක්‍රියාවන් සිදු කරන්න පුළුවන්. හැබැයි ඒ කරන ක්‍රියාව තුළ විතරයි සිත. තේරෙනවද? යොම් පියම් කරන්න පුළුවන්. මෙහොම් ගෙතුම් කරන්නත් පුළුවන්. ඕනම ක්‍රියාවක් කරන්න පුළුවන්. ආහාර ගන්නවා නම් ආහාර ගන්න බව. ඇඳුම් අඳිනවා නම් ඇඳුම් අඳින බව. ඇඳුම් සෝදනවා නම් ඒ සෝදන බව. ප්‍රි සෑම දෙයක්ම සීයෙන් යුක්තව කරනවා අතීතය අනාගතය අතහැරලා. බාහිරට යන්න දෙන්නේ නැහැ. නීවරණ වලට යන්න දෙන්නේ නැහැ. නීවරණ වලින් ආරක්ෂා කරගෙන අතීතය අනාගතය අතහැරලා අර කරන ක්‍රියාව තුළ විතරක් තියෙනවා. මුලින් විනාඩි 10ක් ගත්තක් කමන්නේ. හැබැයි ඒක ක්‍රමක්‍රමයෙන් වැඩි කරගන්න. ඊට පස්සේ මිනිත්තු 15ක්, ඊට පස්සේ මිනිත්තු 20ක්, මිනිත්තු 30ක් ආදී වශයෙන් දැන් එතකොට මොකද වෙන්නේ කියලා බලන්න. අර ආනාපාන සතිය තුළින් ඇති කරගත්ත සියුම් සමාධිය අර සතරීරයවුත් තුළ පවත්තලා ටිකක් බලවත් කරගත්තා. ඊට පස්සේ මේ සියලුම ක්‍රියාවන් සිහියෙන් යුක්තව සිද්ධ කරනකොට තව ටිකක් තවත් ප්‍රබල ප්‍රබල වෙනවා. බලවත් වෙනවා. ශක්තිමත් වෙනවා. දැන් සිත යන්නේ පිටිට. යොත් එයා දන්නවා. ඒ පුරුදු කළා තියෙන්නේ. යොත් බාහිරට ගියොත් එයා දන්නවා. ශනේන් ගන්නවා. දැන් එයාගේ සතිය බලවත්. සිහිය බලවත්. යෝනිසෝ මානසිකාරය බලවත්. සති සම්පජඤ්ඤය බලවත්. දැන් යාට පුළුවන් බාහිරට යන්න දෙන්නේ නැතුව රකින්න, ආරක්ෂා කරන්න. තේරෙනවද? එහෙනම් මේ සමාධිය ප්‍රබලයි බලවත්. දැන් සමාධිය තියෙනවා. ජෝක දිනු කළා ධ්‍යාන වලට යන්න පුළුවන්. මේ ධ්‍යාන කියන්නේ ලෞකික ඒවා. දැන් බුදුරජාණන් වහන්සේ මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ ධ්‍යාන ගැන සඳහනක් කරන්නේ නැහැ. ඊට පස්සේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේක බලන්න දැන් දෙතිස් කුණප කොටස වලට දැන් ගන්නවා 32ක් කුණප කුණප කියලා කියන්නේ කුණ වෙච්ච ඒවා. ඇයි එහෙම කියන්නේ? මේ අභ්‍යන්තරයේ තියෙන සියලු මේවා ගඳ ගන්නවා. ශරීරේ මොන කොටසද සුවඳ? දසුවඳ ගල්වන්න ඕනේද? බාහිරින් සුවඳ ගල්වන්න ඕනේ. එහෙම නැත්නම් හිසේ ඉඳලා පාදාන්තය දක්වා සියලුම දේවල් මේ තමයි මේකට කුණුප කියන වචනේ පාවිච්චි කරන්නේ. කුණුප කියන්නේ කුණු වෙලා. කුණු වෙන කුණු වුණාම ගඳද සුවඳයි. මොන දවස් තුනක් විතර නාන්න නැතුව ඉඳගෙන කාට හරි පොඩ්ඩක් ඔළුව ඉඹලා බලන්න කියන්නකො මොකද වෙලා තියෙන්නේ. කෝඩි කොළන් දාලා සුවඳ වර්ග ගාලා ෂැම්පු ගාලා නාල කරලා හිටියට දවස් තුනක් නොනා ඉඳලා කෙනෙකුට පොඩක් ඔළුව හිස පොඩ ඉඹල බලන්න කියන මොකද වෙලා තියෙන්නේ. සුවඳයිද ගඳයි කියන්නේ. එහෙනම් හිසේ ඉඳලා පාදාන්තය දක්වා ගඳ ගන්නවා නම් කුණු වෙලානේ. නැද්ද? අන්න සතාගතයන් වහන්සේ දේශනා කරනවා බෙදන්න මේකද? කොහොමද බෙදන්නේ? කෙස්ලොම් නියදත් සම් මස් නහර ඇට මේ ශරීරේ නිර්මාණය වෙලා තියෙනවා මේ තියෙන ඇට කැබලි 300ක්. කැලි කැලි ඔක්කොම එකිනෙකට සම්බන්ධ කරලා තියෙන ඇට කැබලි 300ක් තියෙනවා. මස් ඇදලි 900ක් අලවල නහරවල් 900කින් වෙලලා තියෙන්නේ මේක. ඒක ඇතුලේ තියෙන තව උපකරණ ටිකක් එල්ලලා. මොලේ මේ ක්‍රිස් කබල ඇතුලේ මස් 32 කියලා එකක් තියෙනවා. එතන ඉඳලාම තැනින් තැන තැනින් තැන කොටස් එල්ලලා නේද? කොටස් ටිකක් එල්ලගෙන නෙමෙයි සතාගතයන් වහන්සේ දේශනා කරන මේ සත්‍ය සත්‍ය හැටියට දකින්න නම් දැන් බෙදන්නකො එහෙනම්. අර සමාධි සිටි, එක්තැන් වූ සිටි, එකඟ වූ සිටි, නොවිසිරණ සිටි දැන් බෙදන්න. දැන් බෙදනවා. එස් කියලා දෙයක් තියෙනවා. පහක් අපට තියෙනවා බාහිරින් දැක ගන්න. අනිත් සියලු මේවා තියෙන අභ්‍යන්තරේ. කෙස්, ලොම්, නිය, දත්, සම්. මේ පහ ඇස් දෙකට දැක ගන්න පුළුවන්. අනිත් සියලුම ඒවා තියෙන්නේ අභ්‍යන්තරේ ඇතුළත. එහෙනම් වෙන් කරනවා. ඒ වෙන් කිරීම සඳහා බුදුරජාන් වහන්සේ ලස්සන උපමාවක් ගත්තා. දෙපැත්තෙම කට තියෙන මල්ලක් තියෙනවා. ඒ මල්ලට දානවා හැල්වි, වී, තල, කුරහන්, සහල්, මුං, කවුපි ආදී විවිධ ධාන්‍ය වර්ග ධාන්‍ය මල් දාලා කියනවා. ඔක බිමට හලලා ඔක වෙන් කරන්න. සිහිය ඕනේද නැද්ද ඔක වෙන් කරන්න? මේ හැල්වි, මේ ගී, මේ මුං, මේ තල, මේ සහල්, මේ පවුපි. ආදී වශයෙන් වෙන් කරන්න හොඳ සිහිය. ඒ දැන් හැබැයි හොඳ සිහිය දැන් තියෙනවා. එයි අර සමාධිගත වෙලා තියෙන්නේ සතිය බලවත් කරගෙන සමාධිය බලවත් කරගෙන ඉන්නේ දැන් වෙන් කරන්න පුළුවන්. එහෙනම් වෙන් කරන්න. පර 20කට වෙන් කරන්න පුළුවන්. එස්ලොම් නිය දත්සම් මස් නහර ඇට මං සිංහලෙන් කියන පාලියෙන් කියවට තේරෙන්නේ සංකේසල්ලෝමා නකා දන්තා සජෝ මන්සන්නාරු අට්ටි අට්ටි මිච්ඡං වක්ඛං හදය එහෙම කියවට තේරෙන්නේ මේ මොනවද කියන්නේ කියලානේ කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇටලොඳ වකුගඩු අක්මාව පෙනහල්ල පපු මස් හෘදය බොක්ක බඩවැල් පිත්තාස දිරෝපු ආහාර නොදිරෝපු ආහාර මොළ 20ක් තියෙනවා තියෙනවද හොඳට දැනගන්න හොඳට දැකගන්න තියෙනවා 20 ආයි තියෙන 12ක් කෙල සෙම සොටු කඳුළු දහඩිය ලේ සැරව, පිට, මේදත, උරුණු තෙල්, සඳ මිදුළු මුත්‍රා. 32යි. තවත් 10ක් තියෙනවා. උණුසුමේ 4ක් තියෙනවා. තේජෝ දාසී, වායෝ ධාතු 6ක් තියෙනවා. 42ක් තියෙනවා. නමුත් දැන් මේ 32කට බෙදලා බලන්න. දැන් තියෙනවද වෙන් කරන්නේ? ඇයි මේ වෙන් කරගන්න කියන්නේ බුදුරජාන් වහන්සේ? මේ සෑම කොටසක්ම එකින් එකට වෙන් වෙලා තියෙන්නේ. අපි අවිද්‍යාව තුළ ඉන්න තාක්කල් ඔය ටික ඔක්කොම එකට අරගෙන අපි වචනයක් දාගත්තා. රූපය කියලා. නැද්ද? ඒක වැරදි. ඒක සම්මුති වචනයක්. රූපස්කන්ධේ රූපේ. කොටස් ටිකක් නෙමෙයිද තියෙන්නේ? කොටස් ටිකක් තියෙනවාද එකකට එකක් වෙන් වෙලා තියෙන්නේ. හැබැයි එකකට එකක් සම්බන්ධකම් පවත්නවා. ඒ සෑම කොටසක්ම අනිත් කොටසට උපකාර කරනවා. ප්‍රත්‍ය වෙනවා. උදව් කරනවා. එහෙම නැත්නම් මේක පවත්වන්න බෑ. එහෙනම් වෙන් කරන්න. එතකොට 32කට හොඳට වෙන් කරලා හැබැයි ඒක හොඳට සිතට අනුගත වෙන්න ඕනේ. සිතට අනුගත වෙනකම් ඒ කියන්නේ S දෙකෙන් දකිලා අපි යම් දෙයක් විශ්වාස කරන්නේ කොහොමද? දැසින් දෙකලා ඒ ගා ඒ ආකාරයටම මනසින් දැකලා මේ කොටස් ටික වෙන් වෙන් වෙන් වෙන් වශයෙන් දකින්න ඕනේ. තේරෙනවද? පැහැදිලිවම. හොඳට පැහැදිලි වෙනකම් නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න වෙනවා. එතනදී මේ සත්පුඤ්ජල සංඥාව මුලින් අයින් මුලින්ම අයින් වෙනවා. මූලික වශයෙන් අයින් වෙනවා. එයි කෙස් කියන්නේ සත්‍යයේද? නෑ. ලොම් කියන්නේ සත්‍යයේද? නිය කියන්නේ සත්‍යයේද? දත් සම් මස් නහර ඇට දැන් කොටස් ඉස්සෙන් මොන කොටසද සත්‍යයට දාන්න පුළුවන් එහෙනම් කෙලස් සෑම සොටු කඳුළු දහඩිය සත්‍යද නෑ එහි බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිසත්ත නිචීව සත්‍යෙත් නෑ ජීවෙත් නෑ එහෙනම් හොඳට වෙන් කරන්න කොටස් 32 හැබැයි ඒක අර ඇහැට පේන ආකාරයටම මනසින් දකින්න ඕනේ. යම් දෙයක් ඇහෙන් දැකලා අපි නිශ්චය කරනවා. නිවැරදිව තීරණය කරනවා. හරි මේක මම දැක්කා. අන්න ඒ වගේම මම කියවා දර්ශන දෙකයි ලෝකේ තියෙන්නේ. එකක් ඇහෙන් දකිනවා, අනිත් එක මනසින් දකිනවා. එහෙනම් ඇහෙන් දකින ආකාරයටම ප්‍රත්‍යක්ෂ වෙන්න, ඒ ආකාරයටම මනසට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. එහෙනම් ඒ තාක්කල් මේක බලන්න ඕනේ, පරීක්ෂා කරන්න ඕනේ, විභාග කරන්න, වෙන් කරන්න ඕනේ. කොටස් 32ක්ම නෙමෙයිද තියෙන්නේ? ඒක සත්‍ය නෙමෙයිද? සත්‍යයක්. තමයි සත්‍ය කොටස් 32ක් තියෙන්නේ. හැබැයි ඒක තවත් අපිට මේ සෑම අවස්ථාවක මේ මෙනෙහි කරන සෑම අවස්ථාවකම වැඩෙන්නේ සමතයයි. හොඳට මතක තියාගන්න අපි තාම විදර්ශනාවට ආවේ නැහැ. මේ සමතේමයි තාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒත් මේ කොටස් වල වර්ණය බලන්න පුළුවන්. ඒ සෑම කොටසකම වර්ණයක් වර්ණය කියන්නේ පාට. තියෙනවද නේ? පාට තියෙනවා. නාසයට කියලා බැලුවොත් ගන්ධයක් නැහැ. ගන්ධයක් තියෙනවා. සටහනක් නැද්ද? හීනි, දික්, පෙතලි, කවුම් සටහනකුත් තියෙනවා. පිහිටි ස්ථාන ඒවත් බලන්න ඕනේ. පිහිටි ස්ථාන පිළිකුල් වශයෙන් බලන්නත් ඕනේ. මේක අසුබ භාවනාව. මේ පිළිකුල් භාවනා. පිළිකුල් වශයෙන් බලන්නත් උනේ. ඒතර මේ කොටස් 32කින් ආශාවෙන් පරිහරණය කරන්න පුළුවන් මොන කොටසද? එහෙම නැත්නම් මේ 32ම පිළිකුලෙන් බැහැර කරනවා. මොකක්ද හිතන්නේ? ධර්මයේ අවබෝධ නිවැරදිව අවබෝධ සදාට පැහැදිලිවම පේන මේ 32ම පිළිකුලෙන් බැහැර කළ යුතු ඒවා. අපි ඒකට විරුද්ධ දේ කරන්නේ. ආශාවෙන් පරිහරණය කරන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒ තාක්කල් අවිද්‍යාවෙන් මිදෙන්න බෑ. ආශාවෙන් පරිහරණය කරන්න සිතුවිලි පවතින තාක්කල් අවිද්‍යාවෙන් මිදෙන්න බෑ. අවිද්‍යාවමයි. මෝහයමයි, මුලාවමයි, රැවටීමම, අනෝබෝධි, නොතේරෙනකම, නොදන්නාකම. එහෙනම් මේ 32ම කොහොමද? වර්ණ වශයෙන් බලන්න, ගන්ධ වශයෙන් බලන්න, සටහන් වශයෙන්. පිහිටි ස්ථාන වශයෙන්, පිළිකුල් වශයෙන්. ආශාවෙන් පරිහරණය කළ යුතු ඒවා නෙමෙයි. එකක්වත් නෑ ආශාවෙන්. ආශාවෙන් පරිහරණය කළ යුතු ඒවා එකක් හෝ මේකේ තියෙනවා නම් යම් කිසි කෙනෙක් මිය ගියාම ඒ කොටස අයින් කරලා තියාගන්න පුළුවන් නිවසේ. කවුද එහෙම තියාගෙන ඉන්නේ? දැන් නෝනා මහත්තයා නෝනා හරි ආදරේ මහත්තයා. හරි. මහත්තයා හරි ආදරේ නෝනේ. කතා කරනකොටත් කියනවා නේ. ඔව්. එයා මට විතරයි හිත වෙන කාටවත් හිතන්නේ. අපි දෙන්න බොහොම ආදරෙන් සමගින් සතුටින් ඉන්නේ. එහෙනම් මැරිච්චාම හදවත අරගෙන පර්ස් එකේ දාලා තියාගන්න. ඒ හදවත යාට විතරනේ ඇයි. පුළුවන් ද තියාගන්න? මොකද කරන්නේ? දවස් තුනක් විතර යනකොට පර්ස් මේ පර්ස් එකත් ඒක විසි කරනවා. හවුද නැච්? එහෙනම් මේ ශරීරේ මොන කොටසද තියාගන්න පුළුවන්? දැන් ඔය සත්තුන්ගේ කොටස් නම් තියෙනවා. ගෙවල් ඇතුලේ අලං ගෙවල් අලංකාර කරගන්න එහෙම ගහගෙන තියෙනවා. ගෝණං තියෙනවා, මුවහං තියෙනවා, කොටිහං තියෙනවා, කොටි දත් තියෙනවා, අලිංගේ වෙකෙන්දි තියෙනවා, ඇඩ්ඩල තියෙනවා, අලි හක්ක තියෙනවා. නේ බෙහෙත් වලට ගන්න. මිනිස්සුන්ට මොකද්ද බෙහෙත් වලට ගන්න පුළුවන්? හා? ගන්න පුළුවන්ද? අසනීපයකට බෙහෙතකට ගන්න මේකේ ඒත්‍යාව වතුර ටිකක් රත් කරගන්න ලිපටවත් දාන්න පුළුවන්ද මේකේ කොටස? ඒත් නෑනේ. එහෙනම් මේක ආශාවෙන් පරිහරණය කරනවද පිළිකුලෙන් බැහැර කරනවද? හැබැයි කරන්නේම මොකක්ද? ආශාවෙන් පරිහරණය කරන්න තමයි හදන්නේ. ඒ තාක්කල් මේ ධර්මය අවබෝධ කරගන්න බැහැ. ඇත්ත ඇති සැටියෙන් දකින්න ඕනේ. යථා භූත ඥාන දර්ශනය. මේ භූතයන් භූත සතර මහා ධාතු එනේ භූත කියන්නේ ඒ භූතයන්ගේ යථා තත්ත්වය. මේ මොනවාද මේගොල්ලෝ මේ කරන්නේ? ඇත්ත ඇති සැටිය. භූතයන්ගේ යථා තත්ත්වය. යථා භූත ඥාන කියන්නේ නුවණ. දර්ශනය කියන්නේ දකින්න. භූතයන්ගේ හැටි නුවණින් දකින්න. යථා භූත ඥාන දර්ශනය. අපි බලන්නේම භූතය ටිකක් තියාගන්න සමව. පටවි ධාතුවට කරදරයක් වෙනකොට ඒක මොන හරි ටිකක් කළා සමතේකටපත් කරගන්න. ආපෝ ධාතුවට කරදරයක් මා කර අපහසුතාවයටපත් වුණා ඒක සමතේකටපත් කරගන්න. උණ ගැවුණු තුනසම අපහසුතාවයටපත් වුණා ඒකට යම් ප්‍රතිකර්මයක්, తాවකාලික ප්‍රතිකර්මයක්. සදාකාලික ප්‍රතිකර්මයක් කරන්න උත්සාහ කරන්නේ తాවකාලික ප්‍රතිකර්මයක් කළා ගැලවෙන්න සමාදයි. වාතාමාරුවක් වායු අපහසුතාවයක් ඇති වුණා ඒකට මොකක් හරි කරගෙන ආ දැන් හරි. දැන් හරිද ආ නෑ. එහෙනම් ආශාවෙන් පරිහරණය කරනවද පිළිකුලෙන් බැහැර කරනවද? කවද්ද කරන්නේ? ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සතිපට්ඨාන අවම දින හතයි. උපරිම වසර හතක්. ඒ කාලය තුල දැන් මේකට දින හතේ සති දෙකකින් වෙන්නත් පුළුවන්. මාසෙකින් කරගන්නත් පුළුවන්, තුන් මාසෙන්, හය මාසෙන්, අවුරුද්දකින් කරගන්නත් පුළුවන්. හැබැයි නිවැරදිව මේ ඉන්නවා නම් උපරිම වශයෙන් යන්නේ අවුරුදු 7යි. ඊට වැඩි කාලයක් යන්නේ නැහැ කියලා අප වෙනවා බුදුරජාණන් වහන්සේ. හැබැයි හරියටම කරනවා. එහෙනම් අන්න ඒ විදිහට තර වර්ණ වශයෙන්, ගන්ධ වශයෙන්, සටහන් වශයෙන්, පිහිටි ස්ථාන වශයෙන්, ආ පිළිකුල් වශයෙන් හොඳට සිතට අනුගත කරගන්න. සිතට ඇතුළත් කරගන්න, සිත ස්ථාවර කරගන්න. එතකොට ඒ විදිහට පේනවා දැන් අපේ සිතට යම් දෙයක් තදින් අනුගත වෙලා තියෙනවා නම් ඒ දේ අපේ මනසට පේන්නේ නැද්ද? පේනවා. පේනවා නියත වශයෙන්. දැන් උදාහරණයක් ගත්තොත් ශීල දනාම කතරගම කිරිවිහෙර වැඳලා තියෙනවා. දැන් මෙතන ඉඳලා එකපාරට සිහි කරනකොටම මනසට දැర్శණය වෙන්නේ නැද්ද කතරගම කිරිවිහෙර? ඇයි ඒ? සිතට හොඳට අනුගත වෙලා තියෙන්නේ. එහෙනම් මේ දෙතිස් කුණප කොට්ටාසු ටික සිතට අනුගත වෙලා තියෙනවද? අනුගත වෙලා නැති නිසා ඒ ටික පේන්නේ දර්ශනය වෙන්නේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ නැවත නැවත නැවත නැවත සිතට හොඳට අනුගත වෙනකන් සිතේ ස්ථාවර වෙනකන් ඇස් දෙකෙන් දකින ආකාරයටම මනසින් දකින කම්ම මනසට ඇතුළත් කරගන්න. සිතේ සටහන් කරගන්න. දැන් තම තමන්ගේ නිවෙස් මෙතන ඉඳලා බලන්න පුළුවන්නේ. දැස් දෙකෙන්ද බලන්නේ මනසින්ද? අන්න ඒ වගේ. දැන් මේ නිවසේ තියෙන එහෙම නැත්නම් මේ මිදුලේ තියෙන මේ වත්තේ තියෙන සියලුම දේවල් මෙතන ඉඳලා සිතින් මෙනෙහි කරන්න පුළුවන් දෙයක්. ඇයි ඒවා හොඳට සිතට අනුගත වෙලා තියෙනවා. ඒ තියෙන නිවසේ තියෙන ඕනම උපකරණයක් මෙතන ඉඳලා සිතින් මෙනෙහි කරන්න බැරි. ඇහැට පේන්නේ. මනසට දැర్శණය වෙනවද නැද්ද? මනසට දැర్శණය. ඇයි ඒවනම් හොඳට අනුගත කරගෙන තියෙනවා. කෙස්සතු කොඹුරු ඉඩකඩම් යානවාහන ඕවා නම් හොඳට අනුගත කරගෙන තියෙනවා. හැබැයි මේ කරුණු ටික සිතට අනුගත වෙලා නෑ. ඒ නිසා ඒක දර්ශනය වෙන්නේ නෑ. නෑ. අන්න මෙන්න මේ ධර්මතාවයන් එහෙනම් මේ දෙතිස් කුණප කොටාස ඒ ආකාරයටම හොඳට සිතට අනුගත වෙන්න ඕනේ සිතේ ස්ථාවර වෙන්න ඕනේ සිතේ හොඳට පිහිටන්න ඕනේ එතකොට ඒ විදිහට පේනවා හැබැයි ඒක දකින්නේ මනසින් ඒක හෙන් දකින්න එකක් නෙමෙයි තේරෙනවද? ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවායි. දැන් එතකොට දැන් ධර්මයෙන් දැන් පොඩ්ඩක් දැන් දැනගෙන ඉති චුට්ටක්. තේරෙනවද? ඒ සිතට දැන් හොඳට අනුගත වෙලා තියෙන සිතේ ස්ථාවර වෙලා තියෙන සත්‍ය යථාර්ථය දැන් දැනගෙන තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දැන් මේ කොටස් ටික බෙදන්නකො හතරකට. හතරකට බෙදන්න කියනවා. බලමු හතරට බෙදන්න පුළුවන් කියලා. මොනවාද හතර? තද ගතිය කියලා කොටසක් තියෙනවා. දියර ගතිය කියලා කොටසක් තියෙනවා. උණුසුම කියලා කොටසක් තියෙනවා. වායුව කියලා කොටසක් තියෙනවද? ඔව්. ඒක මූලික අවස්ථාවේදී. يعني මූලික අවස්ථාවේදී 20ක් අපි අයින් කරනවා තද ගතිය හැටියට. ඒ තමයි අර මම මුලින් සඳහන් කර කෙස්, ලොම්, නිය, දත්, සම් මස් නහර ඇට ඇටලොඳ වකුගඩුවක් මාව පෙනහල්ල පපුමස හෘදය බොක්ක බඩවැල් පිත්තාස දිරෝපආහාර නොදිරෝපආහාර මොළ 20යි මේ 20 තද ගැටිය හැටියට අයින් කරගන්නකො ඒ කියන්නේ මේ මූලික අවස්ථාවේදී හතර මතක තියාගන්න මේ 20 තද ගැටිය හැටියට අයින් කරාට මේ 20 හතරම තියෙනවා තේරෙනවද නමුත් මූලික අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක තේරුම් ගන්න මේ විස්ස තදගතිය හැටියට අයින් කරන්න. දියර ගතිය, ඇලෙන ගතිය, වැగిරෙන ගතිය කියලා අපේ ශරීරයේ තියෙනවා. කොටස් කීපයක්. 12ක් තියෙනවා. කෙල, සෙම, සොටු, කඳුළු, දහඩිය, ලේ සැරව, පිත, මේද තෙල, උරුණු තෙල්, සඳ මිදුළු, මුත්‍රා. ඒ 12 අයින් කරන්නකො ආපෝ ධාතුවේ හැටියට, වැగిරෙන ගතිය හැටියට, දියර ගතිය හැටියට. පුළුවන් නේද? උණුසුම තියෙනවනේ කොටස් හතරක්. ඒ තේජෝ ධාතුව හැටියට අයින් කරන්න. ඒතර වායුවේ කොටස් හයක් කියන එක වායුව හැටියට අයින් කරන්න. දැන් එතකොට කොටස් හතරක් තියෙනවද? තියෙනවා. තද ගතිය, දියර ගතිය, උෂ්ණය, වාතය. ඔය හතරට කියන්නේ මහා භූත. පඨවි, තද ගතියට කියන්නේ පඨවි. ආපෝ ගතියට කියන්නේ ආපෝ. දියර ගතියට කියන්නේ ආපෝ. මොනසුමට කියන්නේ තේජෝ. වායුවට කියන්නේ වායුව. දැන් අපිට තේරෙන්න ඕනේ එතකොට අපේ ශරීරයේ මේ හතර තියෙනවා. ඒකටත් ලස්සන උපමාවක් කියනවා බුදුරජාණන් වහන්සේ. හරක දන. දැන් හරක් පැටියෙක් කරන් හදනවනේ. නාවන්නේ මොකක්ද? හරක. ආහාර සපයන්නේ තනකොළ ටික පොන්නකො ටික හදන්නේ හරකට. ගහේ බඳින්නේ හරකම. දැන් හරක පුෂ්ටිමාස් හොඳට වැඩෙනවා. දැන් හරකා මේ මනුෂ්‍ය කල්පනා කරන හරකා විකුණන්න මරන්න. දැන් ගෙනියනවා මරණ තැනට. ගෙනියන්නේ හරකා. කනුවේ ගැට ගන්නවා එතන මරණ තැන ඒත් හරකා. මරණ තැනට ගන්නම ඒත් හරකා. මරන්නේ හරකා. මරලා ගාත් හතර හතර පැත්තක දානවා. එතන ඉඳලා මොකද්ද කියන්නේ? හන්දි හතරක එල්ලනවා. නැවතින මස් කඩවල වල තැනින් තැන එල්ලලා තියෙන. දැන් ඒ කඩේකට ගිහලා හරකෙක් ඉල්ලනවා. දැන් ඒකට හරක කියන සංඥාවට මොකද උනේ? ඉවරයි නේද? හරක කියන සංඥාව. එතනින් ඉවරයි. එතන ඉඳලා මොකද්ද තියෙන්නේ? ආය හරකෙක් ගැන කතා කරන්නේ. එච්චර එතෙන්ට යනකම්ම වෙන් කරනකම්ම හරකම. එහෙනම් අපේ ශරීරයේ වෙන් කරනකම්ම මම. හරියට වෙන් කරගන්න එතකොට දකින්න ධාතු හතරක්. නැත්නම් තාම එහෙමට දැర్శණය වෙන්නේ නැද්ද? නැත්තම් එතකොට අර උපමාව තමයි ගන්න තියෙන්නේ. තේරෙනවද? එහෙනම් දැන් අපේ ශරීරයේ තියෙනද කොටස් හතරක් තදගතිය, දියර ගතිය, උෂ්ණේ වාතය ඔය හතරෙන් එකක් අයින් කරන්න බැලුවා කියන්නේ. අයින් කරන්න බෑ. මේ මුළු විශ්වයම විශ්වයේ සෑම දෙයක්ම අජීවී සජීවී සියලුම දේවල් මුළු විශ්වයම ග්‍රහ ලෝක ඇතුළු සියලුම නිර්මාණය වෙලා තියෙන හැදිලා තියෙන සකස් වෙලා තියෙන ධර්මතා හතරේ පඨවි ආපෝ තේජෝ වායෝ ඔය හතරේ අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැබැයි ඒක හොඳට මනසට දැర్శණය වෙනවා මෙතන ඉඳලා තමයි විදර්ශනා පටන් ගන්නෙ එතකන් දැන් මෙච්චර වෙලා කතා කරේ සමතයක් ගැන මෙන්න විදර්ශනා ඒ කියන්නේ විශේෂ දර්ශනය විදර්ශනා කියන්නේ විශේෂ දර්ශනය විශේෂයෙන් දකින විශේෂේන පස්සතිති විපස්සනා විවිධාකාරේන පස්සතිති විපස්සනා විවිධාකාරයෙන් දකිනවා විපස්සනා. එහෙනම් දැන් මේ හතරෙන් එකක් අයින් කරන්න පුළුවන්. අපි දන්නවා දැන් බොකු බඩවැල් පිත්තාස දිරෝප ආහාර නොදිරෝප ආහාර අක්මාව ආදී මේ ලේ සර් දැන් මේවා පිළිකුල්නේ අතිශය දැන් මේවා අයින් කරන්න පුළුවන් දැන් කෙල සම සොටු කඳුළු දහඩිය ගත්තොත් අතිශය පිළිකුල් දැන් දොස්තර මහත්තයට ගිහින් කිව්වොත් අනේ මාත් මේ ටික නම් මගේ ශරීරේ තියාගන්න බෑ. මේක මහා හරි ගඳයි, මේක හරි පිළිකුල්, මේක මගේ ශරීරයෙන් අයින් කරන්න. අයින් කරන්න පුළුවන්. කැමති උනත් තියාගන්න වෙනවා, අකමැති උනත් තියාගන්නම වෙනවා. අයින් කරන්න බෑ. එහෙනම් උණුසුම අයින් කරන්න කියන්නේ ඒ යෝකෙන්නේ දිරවන්නේ, තවන්නේ, පුච්චන්නේ, දවන්නේ, කෙස් ටික සුදු කරන්නේ, හැම රැලි වට්ටන්නේ, ඇස් පෙනීම අඩු කරන්නේ, කන් ඇහිම අඩු කරන්නේ, කොන්ද කුදු කරන්නේ, ඔක්කොම කරන්නේ තේජෝ ජාතිය. එකයින් කරන්නේ. පුළුවන් පාසක්. ඒත් බෑ. වායු අයින් කරන්න පුළුවන්. ඒත් බෑ. එහෙනම් අර පටවි ධාතුවට අයිති විස් අයින් කරන්න ඒත් බෑ. මේ ධර්මතා හතරෙන් එකක් අයින් කරන්න බෑ ලෝකේ. තේරෙනවද කියන එක පැහැදිලි. අන්න යමෙකුට නිවැරදිව වැටහෙනවා නිවැරදිව තේරෙනවා අවබෝධයි මේ මෙච්චර කල් මම කියලා හිතාගෙන හිටියේ අයියෝ මේ ධාතු හතරක්. මේ සත්‍යයන් හතරක්. දැන් පැහැදිලිද කියන එක. මෙතන ඉඳලා තමයි විදර්ශනා පටන් එහෙනම් ඒ ස්වභාවය හොඳට සිතට අනුගත වෙන්න ඕනේද නැද්ද? දැන් එහෙම තාම අනුගත වෙලා නැත්නම් තාම ස්ථාවරව පිටලා නැත්නම් සිතේ බලවත් වෙලා නැත්නම් තාම දකින්නේ කොහොමද? මම. මගේ. මටයි තියෙන්නේ. එහෙමම ඕනි දකින්නේ. නෑ මේ කොටස් මේ විදිහට වෙන් කරගෙන වෙන් කරගෙන වෙන් කරගෙන මේ සත්‍ය මේ යථාර්ථය ක්‍රමක්‍රයෙන් අවබෝධ අවබෝධ වෙනකොට මට මොකද වෙන්නේ? සත්‍ය පුජ්‍යල සංඥාවට මොකද වෙන්නේ? අන්න එනවා පරම සත්‍යය. එතන ඉඳලා දේශනා කරන්න වෙන්නේ පරමාර්ථ දේශනා. දැන් මෙච්චර වෙලා දේශනා කළේ සම්මුති දේශනා. ඒතර දේශනා දෙකයි සම්මුති දේශනා පරමාර්ථ දේශනා. ධර්මයේ පහසෙන් අවබෝධ කරගන්න පුළුවන් ක්‍රමය තමයි පරමාර්ථ දේශනා. දැන් සතර මහා ධාතුන්ට බෙදුවා. හැබැයි මනසට අනුගත වුණා නම් ඒ දකින්නේ පරමාර්ථයයි. තව යන්න තියෙන පරමාර්ථයට මේ පරමාර්ථයට බැස්ස විතරයි. තව ගොඩක් දුර යන්න තියෙන පරමාර්ථය. එහෙනම් සතර මහා ධාතු හැටියට දැర్శණය වෙනකම්ම හොඳට අර ඇහෙන් දැකලා කොහොමද අපි සහතික කරගන්නේ ප්‍රත්‍යක්ෂ කරගන්නේ? ඒ ආකාරයටම මනසින් දැකලා මනසින් බෙදලා මනසින් පරීක්ෂා කරලා මනසට හොඳට අනුගත කරගන්න ඕනේ මනස හොඳට ස්ථාවර කරගන්න ඕනේ හොඳට ස්ථාවරව පිහිට ගන්න පිහිටවන්න ඕනේ මේකට භාවනා කියන්නේ බුද්ධියෙන් කරන පරිශ්‍රණයක් තේරෙනවද භාවනා කියන්නේ 아무ත් එකක් නෙවෙයි බය වෙන්න එපා බුද්ධියෙන් කරන පරීක්ෂණයක් පෙරලා පෙරලා බලනවා හරව හරව බලනවා පෙරලා පෙරලා බලනවා එක එක තැනින් කියලා බලනවා එක එක ආකාරයෙන් බලනවා සත්‍ය අවබෝධ වෙනකම් බලනවා. බුදුදහම කියන්නේ පේන්න තියෙන දෙයක්. නොපෙනෙන දෙයක් නෙමෙයි. දැකලා ප්‍රත්‍යක්ෂ කරගන්න. නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන ප්‍රත්‍යක්ෂ කරන්න මේක සත්‍යක්මයි. එදාට දික්ටි පස්ස යන්නේ. අයි වෙන වෙන දික්ටි පස්ස යන්නේ. ඒ තාක්කල් දික්ටි වලට වැටෙනවා. දික්ටි කියන්නේ වැරදි දෙකින්. නිවැරදි දර්ශනය තාපදාට ආයි දික්කපත් යන්නේ. එහෙනම් සතර මහා ධාතු හැටියට හොඳට අනුගත කරගන්න ඕනේ. හරිද? දැන් ආයි පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හැබැයි මේ විදිහ නම් දැන් ලෝකේ බලන්න අමාරුයි. ඒ කියන්නේ උද්දුමාතක, විනීලක, විපුබ්බක, විච්ඡිදක, විකායිතක, හතවික්කිත්තක, ලෝහිතක, පුලවක, අට්ටක කියලා අසුබ කර්මස්ථාන 10ක් තියෙනවා. ඒක එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ නම් කෙනෙක් මැරුණාම අර බාලම රෙදි වලින් ඔතල ගිහිල්ලා සොහනට විසි කරනවා. වල දැම්මෙත් නැහැ, පිච්චුවෙත් නැහැ, සමහර ඒවා පිච්චුවා. සමහර ගොඩාක් අය සොහනට විසි කරනවා. ඒතර ඒවා සත්තු ඇදගෙන ඇදගෙන කෑවා. ඒතර ඒක බලන්න භික්ෂුන් වහන්සේලා වැව්වා. ඒ කියන්නේ තමන්ගේ කය හා බාහිර කයටත් මෙන්න මේ දේ තමයි වෙන්නේ. තමන්ගේ කය හා බාහිර කයත් එක්ක සම්බන්ධ කළ බලන්න. ඒකට නිරුද්ධ මාසික කියලා කියන්නේ මැරිලා දවස් දෙකක් විතර යනකොට නිල් පාට වෙනවා. ඉදි වෙනවා. දැන් ඔය බෙහෙත් ගාලානේ තියාගෙන. ඒකල් බෙහෙත් ඡය වෙන්නේ. ඒකෝට නිල් පාට වෙන ඉදි වෙනවා. ඊට පස්සේ තව දවස් දෙකක් යනකොට සත්තු තැනින් තැනින් ඇවිල්ලා කෑලි කෑලි කඩාගෙන කනවා. ඊට පස්සේ මස් නහරවලේ ඒව වැగిරෙනවා. අන්න ඒ ස්වභාවය මනසට අනුගත කරගන්න කියන බුදුරජාන් වහන්සේ. මටත් මේ දේ තමයි වෙන්නේ. එයාට යම් ආකාරයක් වෙලා තියෙනවද දැන්? ඒ ස්වභාවය මටත් උරුමයි. තේරෙනවද? එතකොට එයයි එහෙම බුදුරජාණන් වහන්සේ මේ අසුබ කමඨහන් මේ ආකාරයට දේශනා කළා. මේ ශරීරයේ තියෙන ඇල්ම අයින් කරන්න ඕනේ. ඒතර මරණයෙන් පස්සේ මට වෙන්නේත් මෙන්න මේ දේ කියන එක. ඊට පස්සේ තව ටික දවසක් යනකොට ඇට සැකිල්ල දකින්න පුළුවන්. පණුවන් පිරිච්ච ස්වභාවයක් දකින්න පුළුවන්. දවස් කීපයක් යනකොට අපි දන්නවා අපේ ශරීරයේ 80 කුලයක පණුව ඉන්නවා. පණුවන්ගේ උත්පත්ති ස්ථානය මේ ශරීරය. ශරීරය තුළ තමයි පණු උපදින්නේ. ඕනම කෙනෙකුට ඉන්න පණු බෙහෙත් එහෙම දෙන්නේ. ඇති. බොනවනේ ලොක්කයක් බොන. පණු බෙහෙත්. එයි. මෙතේ ඉන්න 80ක පණුව ඉන්නවා. එහෙනම් පණුවන්ගේ උපත් ස්ථානය කොහෙද? මේක ඇතුලේ. ඒ පණුව වැඩි විය පැමිණෙන්නේ කොහෙද? ඒකත් මේක ඇතුලේ. ඒ පණුව විවාහ වෙන්නේ කොහෙද? ඒකත් මේක ඇතුලේ. ඒ පණුව මදු සමය ගත කරන්නේ කොහෙද? ඒකත් මේක ඇතුලේ. ඒ පණුව මිය යන්නේ කොහෙද? ඒ පණුවන්ගේ සොහොන් බීම කොහෙද? ඒකත් මේක ඇතුලේ. ඔව්ද දැන් මම එවැනි කයක් තියාගෙන නේද අපි මේ අන්නයට මාන්නේ එහෙම පෙන්වන්නේ. හා මං හරි ලස්සනයි. මං හරි සිල්වත්. මං හරි උගත්. මෙවැනි කයක් තියාගෙන නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක මෝඩකම හැර වෙන මොකද්ද කියලා. එහෙනම් මැරිලා දවස් කීපයක් යනකොට ඇස් දෙක විදගෙන එළියට එනවා. නාස් පොඩි දෙකෙන් එළියට එනවා. කන් ඇතුලෙන් එළියට එනවා. පණුගුලි මුඛයෙන් එනවා. ශරීර මුළු ශරීරම ශරීරම ඇස්සක්තියක් වගේ. ඒ සෑම තැනකින්ම විදගෙන එනවා පණු කුලවක සංඥා. පණුවන්ගෙන් පිරිච්ච. මගේ කයත් එහෙමද? මෙනෙහි කරන්න හොඳට. හොඳට මෙනෙහි කරන්න. හොඳට පරීක්ෂා කරන්න. හොඳට හොයන්න. දකින්න. ඊට පස්සේ තව ටික දවසක් යනකොට අපණු ඔක්කොම කාලා සතු කාලයක ඉවරයි. ඊට පස්සේ ඇට සැකිල්ල ඒකත් තව ටික කාලයක් යනකොට ඇට කැබිලි ටික සීසීකද. දැන් මේකට දැලුම් කරන්නේ මේකට දාශා කරන්නේ මේකටද සිතින් ග්‍රහණය කරගෙන ඉන්නේ පංච උපාදානස්කන්ධය. අන්න දැන් පැහැදිලිද කියන්නේ? තාම කියන්නේ මේ කායानुපස්සනාව. දැන් එහෙනම් ඊට පස්සේ ආයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන වේදනානුපස්සන. වේදනානුපස්සන. එතන තියෙනවා නමයක් නවසිවතිකේ කියලා තියෙනවා. ඒ පින්තූර එහෙම තියෙනවා. අහලා දැන් ඉතින් අර ඒ කාලේ වගේ සෝනට ගිහිල්ලා මේක බලන්න විදියක් නැහැ නේ. එහෙම නැත්නම් ඉතින් බොඩි එකක් අපන තැන ඉඳගෙන ඉතින් ඒකත් ඒ වෙලාව විතරයි බලන්න පුළුවන්. අර ක්‍රමක්‍රමයෙන් පත් වෙන ස්වභාවය දකින්නේ බෑ දැකලා ඒක සිතට අනුගත කරන්න දැන් බෑ. එහෙම පෙන්වන්නේ නැහැ දැන්. එහෙනම් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන වේදනානුපස්සන. දැන් ඒතර ශරීරය ගැන හොඳට දැක්කද? මනසෙ දැන් පැහැදිලිද? තව දවසක්වත් තියන්න හිත හිත තියනවාද එහෙම නැත්නම් අදම නිවන් දකින්න හිතෙනවා මොකද්ද හිතේ එහෙනම් ධර්ම අවබෝධයි හැබැයි තවත් දවසක් හරි මේක පවත්වන්න සිත දෙනවා නම් ආස්ථාවක්, ඇල්මක්, කැමැත්තක් පවතිනවා නම් මෙච්චර වෙලා කියපු බණක් තේරිලා නැහැ. තේරෙනවද මං කියන්නේ? ඊට පස්සේ දේශනා කරන වේදනානුපස්සන. තව තියෙනවා මේ ශරීරය ගැන බලන හැටි මේක. පැය දෙකකින් කියන්නත් නෑ මේ මා සතිපට්ඨාන සූත්‍රය බලන්න පුළුවන් තරම් කිය. වේදනානුපස්සන. විඳින් තියෙන අපේ ශරීරය. සැප වේදනාවක් විඳිනකොට සැප වේදනාවක් විඳින බව දැනගන්න දැකගන්න. දුක් වේදනාවක් විඳිනවා නම් මම දැන් දුක් වේදනාවක් විඳින බව දැනගන්න දැකගන්න. උපේක්ෂා වේදනාවක් මධ්‍යස්ත විඳීමක්. සැප වේදනාවක් නෑ දුක් වේදනාවක්. මේ මධ්‍යස්ත වේදනාවක් විඳිනවා නම් මධ්‍යස්ත වේදනාවක් විඳින බව දැනගන්න දැකගන්න. සමහර අවස්ථාවල තියෙන වේදනාව මෙන්න මේ විදිහට. කයස් සපාරමක්. කායික සුවතාවෙන් යුක්තයි මානසික සුවාරමුණක් විදිහා. ඒ කොහොමද? වාඩි වෙලා ඉන්න හොඳ කුෂන් පුටුවක AC රූම් එකක කාමරයක් තුළ හොඳ කුෂන් පුටුවක වාඩි වෙලා ඉන්නවා කායික සුවාරමුණක්. මෙනෙහි කරන අරමුණත් ස්වදායකයි තමන්ගේ අරමුණ ඉටු වෙලා. අරමුණ ඉටු වීම තුළ සතුට වෙනව නේද? ඔව්. එතකොට කායික ස්වරමුණක් තියෙනවා මානසික ස්වරමුණක් තියෙනවා. කායික දුක් අරමුණක් තියෙනවා. කායික දුක් මානසික ස්වරමුණක් තියෙනවා. වාඩි වෙලා ඉන්නේ අපහසු තැනක. හැබැයි මෙනෙහි කරන අරමුණ Tamante ඉතුවෙච්ච අරමුණක් මෙනෙහි කරනවා. මේ වාඩි වෙලා ඉන්න තැන අපහසුයි. ඒතකොට කායික දුක්, මනසින් ගන්න අරමුණ ඉෂ්ඨාරම්මණයක් අරමුණ ඉතු වෙලා ඒක සුවරමුණක්. මානසික සුවරමුණ. ප්‍රකායික දුක්ඛ තියෙනවා මානසික දුක්. වාඩි වෙලා ඉන්න තැන බිම වාඩි වෙලා ඉන්න වැලි ගොඩේ හරි ගල් ගොඩේ හරි නැත්නම් ගලක් අලු ගලක් උඩ හරි වාඩි වෙලා ඉන්න තමන්ට වෙච්ච අකරතැබ්බයක් ගැනම හිතනවා. කයට දුක් මනසට දුක්. මෙන්න තමන්ගේ විඳින වේදනාවන් ඒ යම් අවස්ථාවක යම් වේදනාවක් තමන්ගේ සිත තුළ තියෙනවද? ඒ වේදනාව ඒ අවස්ථාවේ මෙනෙහි කරන්න. අතීත අනාගත දෙක අතහරින්න නිවර්ණ වලට යන්න දෙන්න එපා. නිවර්ණ වලින් ආරක්ෂා කරගන්න, ගියොත් ආපහු ගන්න. වේදනාව මෙනෙහි කරන්න. තව තියෙන වේදනාව. චක්කු සම්පස්සජා වේදනාව. මම ඇහෙන් යම් සුවාරමුණක් හෝ එහෙම නැත්නම් අමනාපරමුණක් හෝ තමන් සතුට අරමුණක් හෝ අමනාපරමුණක් හෝ මධ්‍යස්ථ අරමුණක් හෝ තමන් මනසින් විඳිනකොට ඒකේ මුල හොයන්න ඕනේ. ඇහැ මූලික වෙලා හටගන්න වේදනාවක් තියෙනවා. ඒකට කියනවා චක්කු සම්පස්සජා වේදනා. චක්කු කිව්වේ හැ. සම්පස්ස. ඒතර බාහිර රූපයක් ගත්තා. හටගත්ත සිතක් චක්කු විඥානයක් කර්ණු තුන එකතු කළ ස්පර්ශයයි චක්කු සංපස්ස චක්කු සංපස්සජ වේදනා. ඒ වේදනාවත් ඒ අවස්ථාවේදී දැනගන්න ඕනේ, දැක ගන්න ඕනේ. මම මේ විඳීම එහෙම නැත්නම් මේ සතුටු සහගත විඳීම හෝ එහෙම නැත්නම් නොසතුටු සහගත විඳීම මොන ඉන්ද්‍රිය මූලික කරගෙනද හටගත්තේ? ඒතකොට චක්කු සංපස්සජා වේදනා අපි ඇහෙන් රූප බලලා සතුටුත් වෙනවා නොසතුටුත් වෙනවා. ඒ කියන්නේ ඇහෙන් දැකපු රූපය තමන් ප්‍රියනම් කැමැතිනම් සතුටු. අප්‍රියනම් අමනාපන නොසතුටුයි. ඒ විඳීම ඒක සිතක් විතරයි. සිතවිල්ලක් විතරයි. එහෙනම් මේ වේදනාව, මේ වින්දනේ විඳීම මොන ඉන්ද්‍රිය ධර්මයේ මූලික කරගෙන දහටගත්තේ කියන එකත් බලන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ. ඇයි එහෙම අවබෝධ කරගන්න කියන්නේ? එහෙම අවබෝධ කරගන්න කියන්නේ විඳින පුච්චලයේ මෙතන නැහැ. තේරෙනවද මං කියන්නේ? විඳින පුච්චලයක් මෙතන නැහැ. සුව දුක් උපේක්ෂා ත්‍රිවිධ වේදනාව 108 ආකාරයක් තියෙන වේදන කිසිම වේදනාවක් විඳින පුච්චලයක් නැහැ හේතුඵල ධර්මතාවයක් තියෙනවා. එතකොට ඒ චක්කු සම්පස්සජා වේදනා කියන ඒ ධර්මතාවයන්නේ චක්කුේන්ද්‍රිය මූලික කරගෙන ක්‍රියාත්මක වෙන ආකාරය දැක්කාම එයා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පැහැදිලිව දැනගන්නවා විතරක් නෙමෙයි දැක ගන්නවා. ඇහැ මේකට මූලික වුණේ. බාහිර රූපයක් මේකේ සම්බන්ධ වුණා. දෙක නිසා කොහෙවත් නැති එකක් ආවා. චක්කු විඥාණය. කර්ණ තුන එකතු කළ ස්පර්ශය ස්පර්ශය නිසා තමයි මේ විඳීමේ සිත හටගත්තේ. එතකොට මොකද්ද නිවැරදිව දර්ශනය වෙන්නේ? හේතුඵල. පැහැදිලිද මං කියන්නේ? ඒතර හේතුඵල දර්ශනය විතරක් නෙමෙයි, එතන නාම රූප දෙකක් වෙන් වෙනවා. ඒ කොහොමද? ඇස කියන්නේ රූප ධර්මතාවය. සතර මහා ධාතු. බාහිර රූපය ඒක සතර මහා ධාතු. ඒතර සතර මහා ධාතු දෙකක් එකට සම්බන්ධ වුණා. දෙකේම නැති දෙයක් හටගත්තා. චක්කු විඥාණය, නිරූප පිළිබඳව දැනගැනීමේ සිතක්. කර්ණ තුන එකතු කළේ ස්පර්ශය, ස්පර්ශය නිසා වින්දා විඥාණයයි ස්පර්ශයයි වේදනාවයි නාම ධර්ම තුනක්. ඒ නාම ධර්ම තුනම හදන්න නම් අර රූප ධර්ම දෙක එකට සම්බන්ධ වෙන්නම ඕනේ. සම්බන්ධ නොවුනනම් ඉදිරි නාම ධර්ම තුනම හටගන්නේ නැහැ. අන නාම රූපත් වෙන් කරගන්න පුළුවන්. පැහැදිලි. මේ නාම රූප වෙන් කර ගැනීම ඉතාම අත්‍යවශ්‍යයි. මොකද එතනින් එහාට අපි හොයන්නේ නාම රූපයන්ට මොකද වෙන්නේ කියලා. එයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සබ්බසෝ නාම රූපස්මි. මහණෙනි මම මේ ලෝකයේ විශ්වයේ තියෙන සියල්ලම නාම රූප දෙක තුල පනවනවා. තවත් කරුණකට ඇතුළත් කරන්න බෑ මේ ලෝකයේ ඕනම දෙයක් ගත්තොත් එක්ක රූපය තුල ඇතුළත් කරන්න වෙනවා. එහෙම නැත්නම් සිත හා සිතවිලි වලට ඇතුළත් කරන්න වෙනවා. ලෝකයේ තියෙන ධර්මතා දෙකයි නාමංච රූපංච සබ්බසෝ නාම රූපස්මි. අවබෝධයේ පිණිස ගන්න තියෙන්නේ කරුණු දෙකයි මනාව අවබෝධ කරගන්න තියෙන්නේ නාමයයි රූපයයි. දැන් එතකොට නාම ධර්ම තුනක් චක්කු විඥාන, චක්කු සම්පස්ස, චක්කු සම්පස්සජ වේදනා. නාම ධර්ම තුනක් කියනවනේ. එහෙන් විඳිනවනම් රූප ධර්ම දෙකක් කියනවද? නේද කවුද විඳින්නේ? දැන් බලන්න මෙන්න මමත්වයෙන් අයින් වෙන ආකාරය. මම කියන මේ දික්තියෙන් මම කියන්නේ දිට්ඨියක්. මම කිව්වොත් සාස්වත දිටි. මම නෙමෙයි කිව්වොත් උච්ඡේද දිටි. මේ දිටි දෙකෙන් තොරව බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ. අපි වැටිලා ඉන්නව නේද ওই දිටි දෙකට? සාස්වත දිටි, උච්ඡේද දිටි. එහෙනම් මමද මගේ මම නෙමෙයිද? දෙකෙම බැහැරයි නේද? කොහොමද? සතර මහා ධාතු බාහිර සතර මහා ධාතු දෙකක් එකට සම්බන්ධ වෙනවා. කොහෙවත් නැති කරුණු තුනක් එනවා. ඒ එන කරුණු තුනම සිතත් එක්ක සම්බන්ධයි. නාම ධර්ම තුනක්. රූප ධර්ම දෙකයි. එහෙනම් මේ ඇහෙන් විඳින වේදනාව වින්දනය විඳීම අපි තේරුම් ගන්න ඕනේ හේතුඵල මම නෙමෙයි විඳින්නේ. විඳින කෙනෙක් නෑ පුච්චලෙක් නෑ සත්‍යයක් නෑ ජීවෙක් නෑ හේතුඵල ධර්මතාවයක් තියෙනවා. සෝත සම්පසිජා වේදනා අනමූලික කරගෙනත් විඳිනවා. ඒතර ඒ වින්දනයට ඒ විඳීමට මොනවද මූලික වෙන්නේ? සොත ඉන්ද්‍රිය කන. සුද්දාෂ්ටක කලාප සතර මහා ධාතු. බාහිර ශබ්දයයි. එක සතර මහා ධාතුන්ගෙන් සකස් වෙලා ඒ දෙක නිසා කොහෙවත් නැති කරුණු තුනක් එනවා. එතන තියෙන ශබ්දය අනුව තමයි ඒ සිට හටගන්නේ. දැන් මෙතන ශබ්දයක් කියවන එකපාරට භයානක ශබ්දයක්. ඒ පෙරහුරුවක් කියන්නේ. දැන් චිත්ත සෙනෙන් ගියාද නැද්ද? ගියා. ඒ සෝත විඥානයක් හටගත්තද නැද්ද? එතකොට ඒ හේතුවට අනුව නෙමෙයිද ඵලය හැදුනේ? හා මේ දැන් තේරුම් ගන්න පුළුවන් මේ දහම මේ ප්‍රායෝගික ජීවිතය. එහෙනම් ඒක ස්පර්ශ වුණාද කනට? ඒ අනුව වින්දද? එහෙනම් සෝත සතර මහා ධාතු බාහිර සබ්දේ සතර මහා ධාතු එතන ඉඳලා එන කරුණු තුනම ඒ ධර්මතාවයන් දෙක අනුවයි එන්නේ විදින කෙනෙක්ද ඉන්නේ නෑ නාම ධර්ම තුනක් රූප ධර්ම දෙකක් නාම රූප දෙකක ක්‍රියාවද්ද නිවැරදිව දැනගන්න නිවැරදිව දැකගන්න විදර්ශනා. දැන් මේ කියන්නේ විදර්ශනා. පැහැදිලිද? හේතුඵල. බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරේ මේක තමයි. පරීක්ෂා කරන්න, විභාග කරන්න, සොයන්න. නුවණින් දැනගන්න, නුවණින් දැකගන්න. ගාන සම්පස්සිතා වේදනා. නාසය. බාහිර ගන්ධය. ඒ අනුවයි තින්නේ. ඒ අනුව නෙමෙයි. ගාන විඥාන. එතන තියෙන ගන්ධ සෝදානුවයි එන්නේ. ගාන විඥාන. ගාන සම්පස්ස, ගාන සම්පස්සජා වේදනා. ඒතර විඳින කෙනෙක් ඉන්නවද? පුච්චලේ ද හේතුඵල. ජීව සංපසිජා වේදනා, කාය සංපසිජා වේදනා, මනෝ සංපසිජා වේදනා. මනෝ මම එක ගන්නවා මොකද මේ කාලයත් එක්ක. කාලේ බොහොම වේගෙන් ගෙවිලා යනවා. මනස. මේ මනස කොහොමද එන්නේ? මනස එනවා විඳීම, හඳුනා ගැනීම හා බලවත් වීම උඩයි මනස එන්නේ. මනස කියන්නේ විඥානේ. සිත, මානසිකාරය. මේක කොහෙද තියෙන්නේ? යමෙක් විඳිනවද? විඳින දේ හඳුනා ගන්නවා. සංඥා. වේදනා සංඥා දෙක බලවත් වෙනවා සංස්කාරයට. උපකාර කරනවා. ප්‍රත්‍ය වෙනවා. විඳීම හඳුනා ගැනීම උපකාර වෙනවා ප්‍රත්‍ය වෙනවා සංස්කාරයට. ඒතොර සංස්කාරය කියන්නේ සිත බලවත්. වේදනා සංඥා සංකාර පවතිනවද යම් තැනක විඥාණය එතන ක්‍රියාත්මකයි. විඥාණය එතන läගලා තේරෙනවද? මානසිකාය. බාහිර අරමුණක් ගන්නවා. මෙනෙහි කරන එක රූප ධර්මයක් එක්ක නාම ධර්මයක්. විඳපු විඳීමක් මෙනෙහි කරොත් නාම ධර්මයක් මෙනෙහි කරන්නේ. දැකපු රූපයක්, අහපු ශබ්දයක්, නාසයට දැනපු ගඳ සුවඳක් ගත්තොත් රූප ධර්මයක් මෙනෙහි කරන්නේ. ඒක නාම රූප දෙකෙන් එකක් තමයි මෙනෙහි කරන්නේ. ඒ අනුව හැදෙනවා සිතක් මනෝ විඥානය. කරුණු තුන එකතු කරන්නේ ස්පර්ශයයි මනෝ සංපස්ස මනෝ සංපස්සජා වේදනා නාම ධර්ම එක පහම තියෙනවා එක නාම ධර්ම හතරයි එක්ක රූප ධර්ම එකයි රූපයක් මෙනෙහි කළොත් රූප ධර්ම එකයි නාම ධර්ම හතරයි වේදනා සංඥා සංස්කාර ධර්මයක් මෙනෙහි කළොත් පහම නාම ධර්ම තේරෙනවද කියන්නේ වෙන් කරගන්න වේදනානුපස්සන චිත්තානුපස්සනා අන්නේනස් සිත. රාග සහිත සිතක් නම් රාග සහිත සිතක් කියලා දැනගන්න දැකගන්න. රාගය කියන්නේ ඇලුනා. අර තමන්ගේ සිත යම් තැනක ඇලුනා නම් අන්න මගේ සිත රාග සහිත සිතක්. ඒක දැනගන්න, ඒක දැකගන්න. රාග රහිත සිතක් නම් හරි මම යම් දෙයක් දැක්කා, ඇව්වා, මට දැනුණා. නමුත් මගේ සිතේ තන ඇලුනේ නැහැ. රාග රහිත සිතක් නම් රාග රහිත සිතක් බව දැනගන්න දැකගන්න. මනසින් දකින්න පුළුවන්. ඇයි සිත පිහිටවල තියෙන සතිපට්ඨාන. යෝනිස මනසිකාරයේ තියෙනවා. මනාව පෙන්නලා දෙනවා. නුවණින් පෙන්නලා දෙනවා. සීය හොඳට පිහිටවගෙන ඉන්න. දේශ සහිත සිතක් නම් දේශ සහිත සිතක් කියලා දැනගන්න. දේශය නම් ඇතුළුනේ තරහම නම් ඇතුළුනේ ක්‍රෝධය නම් ඇතුළුනේ දේශ සහිත සිතක් කියලා දැනගන්න දැක ගන්න. දේශ රහිත තරහනේ. ප්‍රයම් කෙනෙක් වැන්න දොස් කිව්වා නින්දා කළා අපහාස කළා බලන්න තමන්ගේ සිත අභ්‍යන්තරයට ගිහිල්ලා මගේ සිතට තරහක් ආවද නැද්ද? ඔව් නැත්තම් දේශ රහිත සිතක් කියලා දැනගන්න එයා කොච්චර වැන්න මට තරහ ගියේ නැහැ. අන්න දේශ රහිත සිතක් නම් දේශ රහිත සිතක් කියලා දැනගන්න දැකගන්න. උද්දච්ච සිතක් නම් ශනේ වික්ෂිප්ත සිතක් නම් වික්ෂිප්ත වික්ෂිප්ත සිතක් කියලා දැනගන්න දැකගන්න. සමාහිත සිතක් නම් සමාධි සිතක් නම් මගේ හිත සමාධි කියලා දැනගන්න දැකගන්න. මෝහයෙන් යුක්ත සිතක් නම් මෝහයෙන් යුක්ත සිතක් කියලා දැනගන්න දැකගන්න. අන්න ඒ විදිහට දැන් කෙටියෙන් කියන්න වෙන්නේ කාලයක් එක්ක. කෙටියෙන් දැනගන්න දැකගන්න. පැහැදිලිද කියන්නේ? චිත්තානුපස්සන. එතන ඉඳලා තියෙන්නේ ධම්මානුපස්සන. ඒ කොහොමද? පටන් ගන්නවා නීවරණ වලින්. තමන්ගේ සිතේ කාමච්ඡන්දයක් තියෙනවා නම් දැන් මගේ සිතේ කාමච්ඡන්දයක් තියෙනවා කියලා දැනගන්න දැකගන්න. අර කැමති දේවල් මම කියන්නේ කාම දෙකයි වස්තුකාම ක්ලේශකාම. වස්තු වලට තියෙන කැමැත්ත වස්තුකාම ඒ වස්තු නිසා උපදින සිතුවිලි වලට තියෙන කැමැත්ත ක්ලේශකාම. එහෙනම් Taman ළඟ කාමච්ඡන්දයක් තියෙනවා නම් දැන් තමන්ගේ සිත තුළ මගේ සිත තුළ දැන් කාමච්ඡන්දයක් තියෙනවා කියලා දැනගන්න දැකගන්න. දැන් මගේ සිත තුළ කාමච්ඡන්දයක් නැත්තම් අනේ දැන් නම් මගේ සිත තුළ කාමච්ඡන්දයක් නැහැ කියලා දැනගන්න දැකගන්න. යම් වෙලාවක නෝපන් කාමච්ඡන්දයක් උපදීද? උපදිනවා. ඇයි උපදින්නේ? සිහිය වෙනස් වෙච්ච ගමන්. සතියෙන් බැහැර වෙච්ච ගමන් එයා යනවා අර පුරුදු වෙච්ච තැනට අයාලියන්ට. ඒ සිහිය අයින් වෙච්ච ගමන්. එහෙනම් නෝපන් කාමච්ඡන්දියක් යම් වෙලාවක උපදීද? ඒක දැනගන්න දැකගන්න. ඒ උපන් කාමච්ඡන්දය ප්‍රහීනද? අවසන්ද? ඒකත් දැනගන්න ඒකත් දෙක ගන්න. ඒ ප්‍රහීන උකාමච්ඡන්දේ මතු නූපදීන. දෙන්නයි කොහෙලි හරි. එතකම්ම කෙලෙස්. ඒ ඉවත් කරපු අයින් කරපු බැහැර කරපු ඒ කාමච්ඡන්දේ මතු නූපදීද? ඒකත් දැනගන්න ඒකත් දැක ගන්න මනසින්. එතකොට දැනගන්න දැක ගන්න තමන්ගේ සිත තුළ ආයි නම් උපදින්නේ නැහැ කාමච්ඡන්දය. එක නීවරණයක් අයින් කරා. ඉවරයි. ඉවරටම ඉවරයි. හැබැයි දැන් එහෙම වෙනවද? නෑ. දැන් හැබැයි කාමච්ඡන්දයක් උපදිනකොට මගේ ළඟ කාමච්ඡන්දයක් තියෙනවා කියලා දැන් දන්නව දකිනවා. ඔය පිරිස මම දන්නා මේ බණහන පිරිස. ඒක හොඳට දන්නවා. කාමච්ඡන්දයක් උපදිනවා නම් උපදින බව දැනගන්නවා දැක ගන්න. කාමච්ඡන්දයක් නැත්තම් කාමච්ඡන්දයක් නැහැ කියලා දැනගන්නවා දැක ගන්න. නූපන් කාමච්ඡන්දයක් ආයෙ එනවද? ඔන්න ඔතන තමයි ගැටලුව තියෙන්නේ. ඇයි? සතිය හා යෝනිසෝ මනස්කාරය දුරනේ. ඒ නූපන් කාමච්ඡන්දයක් එන්න දෙන්නේ සතිය බලවත් නැහැ. එහෙනම් නූපන් කාමච්ඡන්දය කමන්නේ ආවොත්. නූපන් කාමච්ඡන්දයක් ආව ඒ උපන් කාමච්ඡන්දේ මොකද කරන්න ඕන? ප්‍රහීන කරන් ප්‍රහීන කරන් එන එන වෙලාවට අයින් කරන්න. එන එන වෙලාවට අයින් කරන්න. උදාහරණයක් කියනවා ඒකට. හොරු ගෙවල් වලට ගන්නවද? නැහැ. ගන්න නැණි හොරු ගෙවල් වල. දැන් හොරු පස් දෙනෙක් ඉන්නවා ගන්නා හොරු කියලා. මේගොල්ලෝ හොරු. මේගොල්ලෝ ගත්තොත් ගෙදර තියෙන මොකක් හරි අරගෙන යනවා. හොරකම් කරනවානේ හොරු. දැන් ඈත එනවා. පේන්නම දොර වහනවා. හරි. හැබැයි ඒගොල්ලෝ එන්නේ ඒගොල්ලන්ගේ සිත්තේ තියෙන හොරකම තියෙන්නේ. හොරු වශයෙන් නෙමෙයි එන්නේ. දැන් හැබැයි ගෙදර ඉන්න එක්කෙනා දන්නවා ඔය එන්නේ හොරු කියලා. දැන් පේන්නම වැහුව දොර. හොරු යනවා. වෙන දවසකින් කියලා. එදා එනකොටත් ඒ විදිහටම දොර වහනවා. එදත් කල්පනා කරනවා බෑ හරියන්නේ නැහැ. මේ ගෙදර මිනිස්සු දොර වහන. ආයිත් එනවා. ආයිත් එනකොටත් දොර ඊට පස්සේ හොරු එයි. එන්නේ. ඇයි? එහෙනම් වහගන්න. මොකෙන්ද වහන්නේ? සතියෙන්. සතියෙන් වහන්නේ. එතකොට අර පස් දෙනා මොකද කරන්නේ? ඇතුළට එන්න බලනවා. එන්න බෑ. මෙයාගේ සිහිය බලවත්, යෝනිසෝ මානසිකාරය බලවත්. අපෝ මේක ඇතුළට ගින්ගන්න බෑ. එතනින් ඉවරයි. එහෙනම් නූපන් කාමච්ඡන්දේ එයි. උපන් කාමච්ඡන්දේ ඇතුළෙන් දෙන්නේ ඇතුළෙන් ඉස්සෙල්ලම දොර වැහුවා. ඒ කාමච්ඡන්දය ප්‍රහීනද Taman දැනගන්නවා දැක ගන්නවා මට නම් දැන් ආයේ කාමච්ඡන්දයක් නෑ ගෙවල් දොරවල් වලට යාන වාහන වලට ඉඩ කඩන් වලට මිල මුදල් වලට රන් රිදී මුතු මැණික් වලට අඹු දරුවන්ට ඥාති මිත්‍රාදීන්ට මගේ ඡන්දය ඉවරයි ආයේ මොනම හේතුවක් නිසාවත් හටගන්නේ නෑ එයා දන්නවා විතරක් නෙමෙයි දකිනවා ව්‍යාපාදය තමන් ළඟ ව්‍යාපාදයක් තියෙනවා නම් ව්‍යාපාදයේ තියෙන බව දැනගන්න දැකගන්න. තමන් ළඟ දැන් ව්‍යාපාදයක් නැත්නම් දැන් ව්‍යාපාදයක් නැහැ කියලා දැනගන්න දැකගන්න. හැබැයි නූපන් ව්‍යාපාදයක් කොයි වෙලේ හරි එනවා. සීයෙන් හිටියේ නැත්නම් සතියහා යෝනිසෝ මානසිකාර්ය පුරුදු කළා නැත්නම් නූපන් ව්‍යාපාදයක් ආයි එනවා. ඒ උපන් ව්‍යාපාදය අයින් කරනවා. එන එන වෙලාවට මොකද කරන්නේ? අර උපමාව ගන්න දොර වහන්නේ. එනේ නෙලාට වහන්න දොර. හරවන්න මෛත්‍රියට. ව්‍යාපාද එනකොටම මොකද කරන්නේ? මෛත්‍රියට හරවන්නේ. එතකොට යාට එන්නේ නැහැ. අන්න ඒ ප්‍රහීන ව්‍යාපාදයේ මතු නූපදීද Taman දැනගන්නවා දැක ගන්නවා. තීන මිද්‍යත් ඒ වගේ උද්දච්ච කුච්චත් ඒ වගේ විචිකිච්ඡාවත් ඒ වගේ Taman ළඟ දැන් ධර්මදේශන අවසන් කරන්න සංඥාවක්. ගොඩාක් තියෙනවා මේක කියන්නේ. මේක පැය දෙකකින් කියන්න තමයි. මේ සතර සතිපට්ඨානයේ දිගාරින්න මේක මේ තුල ඉතාම මේ ඉතාමත්ම වටිනාම දේශනාව බෞද්ධ දර්ශනය තුළ සතර සතිපට්ඨානේ කාය වේදනා චිත්ත ධම් තවගේ තියෙන නීවරණ වශයෙන් නිමෙති රූපය පිළිබඳව දැනගන්න ඕනේ රූපය හටගන්න රූපය දැනගන්න ඕනේ රූපය හටගන්ම දැනගන්න ඕනේ රූපේ විනාශය දැනගන්න ඕනේ වේදනාව දැනගන්න ඕනේ වේදනාවේ හටගැන්ම දැනගන්න ඕනේ වේදනාවේ විනාශය දැනගන්න ඕනේ ඒව දිගාරින්න කාලේ නැහැ සංඥාව දැනගන්න ඕනේ සංඥාවේ හටගැන්ම දැනගන්න ඕනේ සංඥාවේ විනාශය දැනගන්න සංස්කාරයන් දැනගන්න ඕනේ සංස්කාරයන්ගේ හටගැන්ම දැනගන්න ඕනේ සංස්කාරයන්ගේ විනාශය දැනගන්න විඥාණය දැනගන්න ඕනේ විඥාණයේ හටගැන්ම දැනගන්න ඕනේ විඥාණයේ විනාශ දැනගන්න ඕනේ දැකගන්නත් ඕනේ ස්කන්ධය පිළිබඳව එහෙම එහෙම දේශනා කළා. හරි ලස්සනයි. ඊට පස්සේ දේශනා කරන අය ආයතන දේශනාව කියලා එකක් තියෙනවා. ඒකට කියනවා ඇස ගැන දැනගන්න, ඇස ගැන දැකගන්න. බාහිර රූපය ගැන දැනගන්න, බාහිර රූපය ගැන දැකගන්න. ඒ දෙක නිසා යම් බැඳුමක් උපදීද? බැඳීමක් උපදින්නේ. ගැට ගහනවා. දැන් ඇස රූපත් එක්ක ගැට ගහලා නේද තියෙන්නේ? ආ. මොකෙන්ද ගැට ගහලා තියෙන්නේ? චන්දරාගයෙන්. නැද්ද? චන්දරාගය. ඒතර ඇස ගැන දැනගන්න, දැක ගන්න, බාහිර රූපය ගැන දැනගන්න, දැක ගන්න. මේ දෙක නිසා යම් බැඳුමක් උපදීද ඒකත් දැනගන්න, දැක ගන්න. ආයතන පිළිබඳව තියෙනවා. තේරෙනවා. ඊට පස්සේ තියෙනවා බොජ්ජංග හත පිළිබඳව තියෙනවා චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙනවා. ඉතින් මේ දේශනා ගන්න තවත් පැය දෙකක් විතර ඕනේ. ධර්ම දේශනාව අවසන් කරන කාලයත් එක්ක. පැහැදිලිද? සතර සතිපට්ඨාන. නිවැරදිව සිහිය පිහිටවන්නේ ඒකාය නොයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය ශෝක පරිද්දවන සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායස් අධිගමාය නිබ්බානස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන කතමේ චත්තාරෝ කුමන සතරද්ද ඉද භික්කවේ භික්ඛු කායේ කාය අනුපස්සී විහෙරති වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේ ධම්මානුපස්සී විහෙරති ආතාපි කෙලස් තවන්න කෙලස් දවන්න කෙලස් පුච්චන්න සම්පචානෝ මන අනුවණි සතිම හොඳ සිහිය විනය ලෝකේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ තුල විනය ලෝකයේ කිය එකට මේකනේ ලෝකයේ ඔය පහනේ ලෝකයේ විනය ලෝකේ අවිජ්ජා දෝමනස්සං විෂම ලෝභය අවිජ්ජා කියන්නේ විෂම ලෝභය දේශය කියන්නේ දේශය දෝමනස්සං කියන්නේ දේශය දෙක බැහැර කරන්න එන්න දෙන්න මේපා. දුන්නොත් විනාශම තමයි. තේරෙනවද? පැහැදිලි. හොඳයි ධර්ම දේශනාව අවසන් කරන්න. තින් තින්කමේ දායකත්වය ක්‍රෑෂ් කරගත් අනත් අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් අපි සියලු දෙනාම දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියනුත් මේ පින් අනුමෝදන් වේවා දෙවියනුත් ිත ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා සියලු දෙනාම එකට දෙවියන්ට පින් දෙමු ආකාශට්ඨා චබුම්මට්ඨා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා චබුම්මට්ඨා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් දේශකයන්න් වහන්සේට මහා සංඝරත්නයටත් බෞද්ධ මාත්‍යාලයේ සියලුම සේවක සේවික මහත්මීන්ට මේ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා මේ ධර්මයේ ශ්‍රවණය කරපු සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා සියලු දෙනාගේම යහපත් බලාපොරොත්තු අරමුණේ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා සියලු දෙනාටම යහපතක් වේවා සිතක් වේවා සාන්තියක් වේවා මේ දැනට පවතින මේ ලෝකේ පුරා පවතින මේ කොරෝනා කොරෝනා වසංගතයක ඉක්මනින් මුළු ලෝකයේම තුරන් වේවා ඒ සඳහා අපි සියලු දෙනාම රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් ආශිර්වාදයක්ම වේවා කියලා හිතාගෙන සාදු කියන්නේ Thank you.